අපි කුමක් සඳහාද පවත්වන්නේ සමත භාවනාවේ යෙදিলা ඒ සමාධි වැඩි යුත්තේ කියලා අවබෝධයක් තියෙන්න ඕන. ඒ අවබෝධය ලැබීමට මෙන්න මේ කියන සඳහන් කරපු ගාථාවේ තියෙන කාරණා අපි නුවණින් සලකලා බැලුවොත් අපිට වැටහෙවි මේ වගේ බාහිර කාර්යයක් ඉෂ්ට කිරීමටද අපිට මේ සමාධිය ඕන වෙන්නේ. සමාධියක් නැතිව සමත විෂයක් නැතිව ක්ෂණික වශයෙන් නැති වෙන ඒ අරමුණේ සිට පිටවාගෙන ඒ තුලින් උපදින ඒ ඒකාග්‍රතාවය සහාය කරගෙන ධර්මය අවබෝධ කරගන්නට සමහර අය කැමති. සුස්ක විපස්සනා වශයෙන් සඳහන් වේ. සමහර අය කැමති ඉක්මනට නිවන් දකින්න. ඒ නිසා මේ කාලය නාස්ති නොකර සුස්ක විපස්සනාවේ යෙදීමෙන් අදාදම අපි නිවන් දකින්නවා කියන පැතුමක් ඇතිවයි ඒ උදවිය ඒ විදිහට ක්‍රියා කරන්න. ඒකේ වරදක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝම දෙනෙක් මේ සුස්ක විපස්සනා වේදුණා. ඒ වුණත් බුදුරජාණන් වහන්සේ විශේෂ අවස්ථාවල යම් යම් පුද්ගලයන්ට මේ සුස්ක විපස්සනාව නො ඒ ඒ අරමුණෙහි අරමුණ පාදක කරගෙන තමන්ගේ භාවනා දියුණු කර ගන්න උපදෙස් දුන්නා. සමහර අයට ඊටාම දුක්ඛිත විදියට රෝගාව බාධවට ලක් වෙලා ඉන්න අවස්ථාවේදී දැවෙනකොට සමාධිය නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සමාධිය නැතුවට ඔබට නිවන් දකින්න පුළුවනි මෙන්න මේ දේ කරන්න කියලා ඒ අවස්ථාවේ තියෙන తত্ত্বය භාවනා අරමුණක් වශයෙන් ඒ යෝගාවචරයට එහෙම නැත්නම් ඒ භික්ෂුවට යොමු කරලා පෙන්වලා දෙන්න. කායික පීඩාව මානසික පීඩාව තියෙන අවස්ථාවල ඒකමයි පාදක කරගන්න. පටාචාරාවට ඒ වගේම සම්පති යමතිට නිසා ගෝතමීර ඒ ඒ අවස්ථාවට සුදුසු විදියටයි බණ කිව්වේ. නමුත් සාමාන්‍ය වශයෙන් පොදු ජනතාවට දහම් දෙසද්දී පොදුවේ සංඝයාට දහම් දෙසද්දී බුදුරජාණන් වහන්සේ මේ සමත විපස්සනා කියන දෙකම යොමු කළා. සමතේ පාදක කරගෙන විපස්සනාවේ යෙදෙන්න කියලා තමයි උපදෙස් දුන්නේ. එනිසා සමතයක් අවශ්‍යම නිසා බුදුරයන් වහන්සේ තමන් වහන්සේ විසින් සොයා ගන්නා ලදී ආනාපාන සති භාවනාව මේ ශ්‍රාවක සමූහයට කියන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ එතෙක් වනතෙක් මේ ඉන්දියාවාදී ප්‍රදේශවල පැවති එහෙම නැත්නම් මේ මිහි පිට පැවති මේ සිත සනසන සිත ඒකක ඒකාග්‍රතාවයට පමුණවන එතෙක් පැවති කසින භාවනාවල් බුදුරයන් වහන්සේ සංග්‍රහණයට අනුදැනවදා තවත් බුද්ධානුසී ධර්මානුස්සතිය ආදී වශයෙන් අනුස්සති ආයක් අසුභ වශයෙන් නව සීවතිකයක් ඒ වගේම පිළිකුල වශයෙන් තමන්ගේ ශරීර අංග තවදුරටත් පවතිනවා නම් සමාධි වශයෙන් තමන්ගේ ශරීරයේ අංග ඒ අංගවල වර්ණ නිසා තමන්ට සමාපත්තිය උපදවාගෙන මේ ආදී වශයෙන් බුදුරජාන් වහන්සේ බොහෝසෙයින් සමත භාවනාව වර්ණනා කළා බොහෝ සූත්‍රවල මජ්ජිම නිකාය ගත්තත් අංගුත්තර නිකාය ගත්තත් ජයන් වහන්සේ දේශනා කළේ ප්‍රථම ධානයේ සිට චතුර්ථ ධානය දක්වා තවත් බොහෝ තැන්වල නිය සංඥා නා සංඥා යතනිය දක්වා අෂ්ට සමාපatti ඒ වගේම ඒවා පාදක කරගෙන දිබ්බ චක්කු දිබ්බ සෝත පුබ්බේ නිවාසානුස්මති පරිච්ඡ විඥාන ඥාන ඉර්ධි විදේක මනෝමය ඉර්ධි ආදී ඒ සමර්ථකම් එහෙම නැත්නම් අපි කියනවා ඒවට අභිඥා මේ අභිඥාවන් පාත් උපදවාගෙන ඒවා ප්‍රගුණ කරගන්න හැටියටත් බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නා. ඒ විදිහට සමත භාවනාවෙන් විවිධ ආකාරයෙන් හපංකම් දක්වපු ඒ සංඝයා වහන්සේලාට අවසානයේ කියන්නේ මෙන්න මේ විදිහට ඔබේ සමාධිය තිවර වුණා. මෙන්න මේ විදිහට මේ ක්‍රීඩා කරලා සමත විපස් සමත ක්‍රීඩා කරලා ඒවෙන් සමාධිය ප්‍රතිෂ්ඨාව ලැබුවාම ඔබේ සිත නඹුරු කරන්න ආශ්‍රක්ෂය කිරීම පිණිස එතෙක් මේ ඉගැන්නේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ සිත සාන්ත කරගන්න හැටි ඒකාග්‍රතාවය කියන හැටි මේවාට කියන්නේ සියල්ලම සමාපatti වර්තන ධ්‍යාන සමාපatti ඒ නිසා පින්නතුනි අපි කල්පනා කරනවා නම් යම්සි කෙනෙක් කාලයේ මිඩංගු වෙන දැනින් අපි හදිසියෙම විපස්සනා කළ යුතුයි කියලා ඒකේ වරදක් නැති වුණත් උත්සාහ කරලා බලලා තමන්ටයින් ප්‍රගතියක් වැඩිය නොපෙනවන වහාම සමචේත යායුතු බුදුරන් වහන්සේදා විදේශනා කළා පුද්ගලයෝ කීප දෙනෙක් ගැන ඒ පුද්ගලයෝ සමතේ ඇති විපස්සනාව නැති විපස්සනාව ඇති සමතේ නැති සමත විපස්සනා දෙකම නැති. ඒ අය අරමුණු කරලා කිව්වා වහ වහ හිසගෙන ගත්තෙක් වගේ මුැදිවත ගෙන ගත්තෙක් වගේ තමන්ගේ ඒ නැති දේ ඉක්මන් කරලා ඇති කරගන්න ආශ්‍රේෂය කරන්ට ඔබ හිතනබුරු කරන්ට බැහැ. එහෙමනම් අපි දැනගන්න ඕනේ මූලික වශයෙන් නැති වෙන විපස්සනා ඥාන මූලික වශයෙන් අපිට සමතයක් පිළිටුවා ගත්තොත් තමයි මෙන්න මේ විපස්සනාවට අපිට හොඳින් මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. වැවක් ඇති කෙනෙක් වැවක් බැඳගෙන වතුර පුරවගත්තු කෙනෙකුට වසර පුරා ඕනෑම කාලයක බීස්මේත්වක පවා ගොවිතැන් කරලා හොඳින් තමගේ තමන්ගේ ගොවිතැන් ශස්ත්‍රීක කරගන්නට පුළුවන්. නමුත් තවත් කෙනෙක් ඇහි වැසි වැසිදියෙන් අහස්තියෙන් ගොවිතැන් කරනවා නම් වැසි වටින කල් ඉන්න ඕන. වැස තියෙන හැටියට Tamante ඒ වෙලාවට ඒකේ කරගන්න වෙන්නේ. ඒ නිසා පින්වතුනි අපේ ස්වභාවයෙන්ම මතුවෙන සමත අරමුණු විපස්සනා අරමුණු එස බලාගෙන ඉඳලා හම් වෙන හම් වෙන හැටියට හම් වෙන හම් වෙන හැටියට ඒ වෙලාවට ඒවා තේරුම් ගැනීමෙන් අපි විපස්සනාවෙන් වර්ධනයක් ලබනවා. සමත යානිකයා එහෙම නෙවෙයි. Tamanට අවශ්‍ය අරමුණ තෝරා බේරාගෙන කැමැති කැමැති විදිහට එහි යෙදෙමින් ඔහුට පුළුවන් වෙනවා විපස්සනාවේ ඉදිරියට යන්න. එනිසා කාටත් වැටෙනවා ඇති තමන් කල් ඇතුව සූදානම් කරගෙන ලබා මුණ බැඳගෙන ඇලවේලි සුද්ධ කරගෙන කෙතවත් කෙත සකස් කරගෙන ගොවිතැන් කිරීමක් එසේ නැතුව අහස්තියෙන් නිකම් වල් කොටා ගොවිතැන් කිරීමක් කියන දෙකේ වෙනස. ඒ හා සමානම තමයි මේ ප්‍රතිපදාව. ඒ නිසා අපි තුල සහජයෙන්ම අපි ලබලා තියෙන පෙර සංසාරේ බ්‍රහ්ම ලෝකෙ ඉපදිච්ච නැති කෙනෙක් මෙතන නැහැ. දිව්‍ය ලෝකවල මනුෂ්‍ය ලෝකෙත් ඉපදිච්ච අය තමයි මෙතන ඉන්නේ. ඒ හුරු පුරුදුකන් නිසා තමයි අද මේ පිරිසක් මෙතන තමාගේ කාම ලෝකයෙන් ඈත් වෙලා උදකලා වෙලා මේ විදිහේ පිළිවෙත් පුරන්නේ. එහෙමනම් මේ බ්‍රහ්ම ලෝකවල ඉන්නකොට අපි සමාපatti නිසායි බ්‍රහ්ම ලෝකෙ ගියේ. වසර ලක්ෂ ගණන් අපි කෝටි ගණන් ඒවැ වාසය කළා මේ සමාපatti තුලින්. මනුලවට ආවහම මේවා සම්පූර්ණ සිඳිලා නැහැ. මේවා අපේ సంతානවල තියෙනවා යම් ප්‍රමාණයකට නිරූපද්‍රිත. ඒ නිසා අප විසින් යම් රුකුලක් දුන්නොත් බොහෝ විට මේවා නැවත උපදවාගෙන අපිට නිවන් මාර්ග පසක් කරගන්න උපකාර කරගන්න හැකි වේවි. නිසා පින්නතුනි සමත භාවනාවේ තියෙන වටිනාකම කවුරුත් දැනගන්න ඕනේ. නිසා අපි දැන් කල්පනා කළේ මේ සමතේ අපිට කුමක් වෙන අවශ්‍යද? එහෙම නැත්නම් විපස්සනාව පමණක් කරන්න ඕනද? එහෙනම් කරන්න තියෙන වැඩ පිළිවෙල ගැන පුංචි සාකච්ඡාවක් පවත්වන්නයි දැන් අපි උත්සාහ කළේ. චක්කොම් වික්කවේ අජානං අපස්සං යතහ භූතං මේ චක්කුව කියන මේ ඇස හරියට නොදන්න හරියට නොදකිද රූපේ අරියතං අපස්සං යතා භූතං රූපේ හරියට නොදන්නා නොදකින චක්කු විඥාන අජාතං අපස්සං යතා භූතං චක්කු විඥාණයද හරියට නොදන්නා නොදකින චක්කු සම්පස්සන අපස්සං යතා භූතං අජාන ඒ කියන්නේ චක්කු සම්පස්සය චක්කුවේ ස්පර්ශයක් නොදන්නා නොදකින ඇති ඇති සැටියෙන් නොදකින යථා භූතං යම්පිතං චක්කු සම්පස්ස පච්චය උප්පජ්ජති වේදේතං සුඛං වා දුක්ඛං වා දුක්ඛං සුඛං වා යම්කිසි මේ චක්කු සම්පස්සය නිසා චක්කුවේ ස්පර්ශය නිසා උපදිනවාද යම්සි වේදනාවක් සුඛ හෝ දුක්ඛ හෝ දුක්ඛම සුඛ වූ සම්පියජානං අපස්සං යතහ භූතං අන්න ඒක හරියට නොදකින්න නොදන්නා චක්කුස්මින් සාරජ්‍යති රූපේසු සාරජ්‍යති ඒ නිසා අන්නේ තනත්තා මේ චක්කුවේ රාගයෙන් ඇලෙනවා ඒ වගේම රූපේ රාගයෙන් ඇලෙනවා චක්කු විඥානේ සාරජ්‍යති චක්කු විඥානේ ඇලෙනවා චක්කු විඥානේ දැනෙනවා චක්කු චක්කු සම්පස්සේ සාරජ්‍යති ඒ කියන්නේ චක්කුවේ ස්පර්ශය දැනෙනවා යම් පිටං චක්කු සම්පස්සපච්චය උප්පත්ති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛං සුඛං වා තස්මින් කිසාර යම් කිසි මේ චක්කු සම්පස්සේ නිසා උපදිනවාද වේදනාවක් සුඛෝ දුක්ඛෝ සුඛත් නැති දුකත් නැති මධ්‍යම වේදනාවක් උපදිනවා එහි ඇලෙන ඒක බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ කොහොමද ඔබ චක්කු හඳුනා ගන්න ඕනේ අප චක්කුව දකින්න ඕන. යථා භූතව ඇති සිටියේ. එහෙනම් අපි චක්කුව වගේම අපි අකු සංපස්සේ කොහොමද මේ චක්කුවේ සංපස්සේ ස්පර්ශය දකින්නත් ඕන. එවැගේම ඒව නොදකින්න කෙනාට මොකද වෙන්නේ චක්කුස්මින් සාරජ්ජති. අනේ ඇසේ යොහු දැනෙනවා හැලෙනවා. එතකොට ඉන්න තුනේ චක්කු සංපස්සේ සාරජ්ජති. ස්පර්ශය දැනෙනවා. ඒ නිසා කොහොමද වෙන්නේ? එයින් ඇති වෙන වේදනාව. සක්කු සම්පස්ස පච්චය උපදිති වේදිතං සුඛං වා දුක්ඛං වා ඇසෙන් රූප බැලීම නිසා යම් සිසුක වේදනාවක් ඔබට ඇදෙනවා ඇති වෙනවා දැනෙනවා එහි ස්තරය මෙන්න මේකයි උතුරයන් මාංශ දේශනා කළේ එහෙමනම් අපි මේ ඇහැ දකින්න ඕනේ මේ ඇහැ දැනගන්න ඕනේ මේ සම්පස්සේ දකින්න ඕනේ දැනගන්න අන්න එහෙම යථා භූතෝ අපි දැනගත්තොත් දැකගත්තොත් තමයි පින්තුනි මේ ඇසේ ඇති නොවැළී ඉන්නේ. සාරුද්‍රයන් වහන්සේම දේශනා කරනවා තස්ස සාරත්තස්ස සංයුත්තස්ස සමූලස්ස අස්සාදාන පස්සිනෝ විරතෝ ආයතින් පංච පාදානස්කන්ධා උපචයන් ගච්ඡති. මේ විදිහට රූපය වැළිලා ඒ සම්පස්සේ ඇලිලා ඒ වගේම ඇසේ උපරාගයෙන් ඇලිලා එහෙම ඉන්නවා නම් එහෙම කියන කෙනාගේ පංච පාදානස්කන්ධය ආයතින් උපකයන්ගත අනාගතේ වර්ධනයටපත් වෙනවා පංච පාදානස්කන්ධය ප්‍රහීණය කරන්ට ඒ නැති ඇති නොවන්ටයි අපි බගාවත් පොද බලාගත යුත්තේ තණ්හා චස්ස කෝණෝ භවිකානං දිගාත සාත්තා තත්ත්ව තත්තා විලන්දින් ඒ ඒ තන ඒ ඒ තන ඇලෙන ප්‍රාණසාර ඒවා නන්දනය කරන නැවත උප්පත්තිය ඇති කරන ප්‍රාචස්ස පවද්දති අන්නේ ඒවා සියල්ලම පින්නතුන් නැකෝසෙයින් වැඩෙනවා තමාගේ අනාගතයක් ඒ වගේම තණ්හාවක් තියනවාද නැවත නැවත අපිට උප්පත්තිය ඇති කරන නන්දි රාග සාගත ඒ ඒතන රාගයෙන් නැල්ලේ තණ්හාවක් තියනවාද පුනර්භව ඇති කරන මේ තණ්හාවක් තියනවාද තත්තත්‍රා විනන් දන්සා චස්ස පවද්ද කියන්නේ ඒකත් වැඩෙනවා. තස්ස කායිපා කායිකාපි දරතා පවද්දන් චේතසිකා දරතා පවද්දන්. ඕගේ කයේ දර්ථය කියන්නේ කයේ පීඩා බර බව ගුරුස් බව කියන මේ වෙහෙස කර තත්ත්වයේ වැඩෙනවා චේතසිකා දරතා පවද්දන්. එතකොට ඔහුගේ සිතේ මේ தත්ත්වය ඇති වෙනවා. කායිකාති සංතාපා පවත්තන්ති චේතසිකාති සංතාපා පවත්තන්ති සංතාපයත් ඇති වෙනවා කයේ සිටේ කායිකාවි පරිලාහ පවත්තන්ති චේතසිකාවි පරිලාහ පවත්තන්ති කයේ සිටේ උණගතියක් ඇති වෙනවා සෝ කාය විකම්පි චේතෝ විකම්පි පරිසම්වේදේ ඒ නිසා කායන දුක් වෙනවා මනසින දුක් වෙනවා මෙන්න බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ ඇයි මේ විදියට අපිට ආයේට ඇහ දකින්න බැරි නිසා තමයි මේ සියලුම දුක්. අපි මුළු දවස් පුරා ඇහෙන් කරන්නේ මේ දේමයි. රූපයක් දකින්නවා රූපයේ වේදනාව කියන්නේ රූපයක් විඳීම. රූපයක් දැකීම සුද යෝනිසෝ මනසිකාරයක් නැති තැනැත්තා ඒ ව්‍යංජන ගන්නවා අනුව්‍යංජන ගන්නවා ඒ නිමිති ගන්නවා කියලා මේ තිස්සල සඳහන් කළා. ඒ නිසා අසරගිය යුතුයි ඒ වගේම රූපයෙන් සාලච්ඡති රූපේත් අපි ඇලෙනවා. රූපේ තියෙන්නේ බාහිර. බාහිරින් දකින්න රූපේත් අපි ඇලෙනවා. ඒ නිසා රූපයත් ඇසත් හේතු කොටගෙන උපදින යම් සංපස්සයක් ඇති වෙනවා. ඒකෙත් අපි ඇලෙනවා. තින්නම් සංගති පස්ස මෙර ඇසත් රූපයත් විඥානයත් නිසා තමයි ඇති වෙන්නේ මේක. ඒ නිසා පින්වතුනි අපි මුළු ජීවිත කාලය තුලම රූප සද්ද ගන්ධ රස ස්පර්ශ පොට්ටබ්බ කියන මේ පංචකාම අපි ප්‍රයෝජනීය නොසලකා නුවණින් නොබලා පරිහරණය කිරීම නිසා අපි නොදැන අනන්ත වූ දුක් අප තුළට ගලා එනවා කියන කාරණයයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් පෙන්වුම් කළේ. සෝ කාය දුක්ඛම්පි චේතසෝ චේතෝ දුක්ඛම්පි පටිසංවේදේති කාය දුකත් විඳිනවා මානසික දුකත් විඳිනවා එහෙනම් අපි මේකෙන් ගැලවෙන්න ඕන. දක්කොංච කෝබික්ක වේ ඥානං පස්සංගතහ භූතං යම්කිසි කෙනෙක් ඇහැ හොඳින් දකිනවා නම් දැනගන්නවා නම් යත භූතං ඇතිසැටි රූපේ ඥානං පස්සං යත භූතං රූපයෝද දකිනවා නම් දැනගන්නවා නම් ඇතිසැටි චක්කු විඥාන ඥානං පස්සං යත භූතං චක්කු සම්පස්සං ඥානං පස්සං යත භූතං යම් පිරාණ චක්කු සම්පස්ස පච්චයව පොච්චති වේදේතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා සම්පි අස්සංගතා භූත මේ විදිහට බුදුරයන් වහන්සේ දේශනා කරන අපි යම් කෙනෙක් ඇස හරියට දකිනවා නම් දැනගන්නවා නම් රූපය ඇස තෙල්ල වෙන රූපයන් හරියට දැනගන්නවා නම් දැක ගන්නවා ඒ වගේ මේ නිසා හට ගන්නා වූ චක්කු විඥානය කියන ඒ සිත අපි දැක ගන්නවා නම් දැනගන්නවා නම් ඒ නිසා චක්කු සම්පස්සපච්චය උපපජ්ජති වේදිතං කියන්නේ හින් ඇති වෙනා වූ වේදනාව කියන රූපය දැකීමත් අපි හරියට තේරුම් ගන්නවා නම් දැක ගන්නවා නම් එනම් වින්නතුනි චක්කු සම්පස්ස පච්චය උපපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛං සුඛං පා තම්පි ඥානං පස්සං යථා භූතං චක්කුස්මින් නසාරජ්‍යති අන්නේ කෙනා හරියට දැක්කොත් හරියට දැනගත්තොත් ඇස ඕ ඇසේ ඇලෙන්නේ නැහැ රූපේසු නසාරජ්‍යති ඒ රූපයත් හරියට දැක්කොත් දැනගත්තොත් රූපේත් ඇලෙන්නේ නැහැ චක්කු විඥානේන සාරජ්‍යති චක්කු විඥානේත් ඇලෙන්නේ නැහැ සක්කු සංපස්සේන සාරජ්‍යති යම් විදං චක්කු සම්පස්ස පච්චය උප්පද්දති වේදී තං සුඛං වා දුක්ඛං වා දුක්ඛං සුඛං වා තස්මින් පිනසාරති. එතකොට මේ විදිහට මේ උපදින කිසිම දෙයකට අපි ඇලෙන්නේ නැහැ. ඒ සාපින්න කුසල් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා තස්ස අසාරත්තස්ස අසංයුත්තස්ස අසම්මුල්ලස්ස ඒ විදිහට චක්වියෝ චක්කු විඤ්ඤාණය සම්පස්සේ රූපය ආදී ඒ රාග වශයෙන් ඇලුනේ නැති ඒක බැඳුනේ නැති එහි මුලා නූන් ආදීන වානුපස්සෝ විරතෝ ආදීන වානුපස්සිනෝ විරතෝ ඒකේ ආදීනව දකිමි යථාභූතෝ දකිමි ආයතින් පංච පන්දා පාන්දාන කන්දා අපචාන ගච්ඡanti අන්නේ තැනැත්තාට පින්නතුනි ආදීනෝ අනුපස්සනාවෙන් විහරණය කරන තැනැත්තාගේ පංචපාදානස්කන්ධය ආයතින් අපචයන් කරති. ආපහු යනවා. දියලා. ඒ නිසා පින්නතුනි අපි විසින් කළ යුත්තේ අපචේතයි මේ සංඥාව යවන්තු. උපචේ නෙමෙයි. තණ්හා චස්ස පොණෝ පරිකානන්දි රාගසා తත්‍ර తත්‍රාපි නන්දිනේ සාචස්ස පහේයති. ඔහුට තිබුණා නම් අර නැවත පුනර්භවය ඇති කරන ඒ තන රාගයෙන් නැළෙන ඒ ඒ තන අභිනන්දනය කරන යම් සිටින ඔහුට තිබුණා නම් තණ්හාව ඒකත් පහේයති ඒක ප්‍රහාණය වෙලා තස්ස කායිකාපි දරතා පහේයන්ති චේතසිකාපි දරතා පහේයන්ති කායේ සිතේ දෙකේම ධර්තේ ප්‍රහාණය වෙනවා. කායිපාපි සන්තාපා පහියන්ති චේතසිකාපි සන්තාපා පහියන්. ඒක සන්තාපය. ඒකත් හරියට වුණා වගේ දෙයක් සන්තාපේ. හිතෙත් ඇති වෙනවා, ගතෙත් ඇති වෙනවා සන්තාපේ. ඒ සන්තාපය ප්‍රහාණය වෙලා යනවා. කායිකාපි පරිලාහා පහියන්ති චේතසිකාපි පරිලාහා පහියන්. පරිලාහය කියන්නේ දැවීම තැවීම. සෝකාය සුකම්පි චේතෝ සුකම්පි පරිසම්වේදී. අන්න බින්දුතුනි ඒ තැනත්තා හොඳට මේ විදිහට ධර්මානුකූලව ඇසිරෙනවා නම් ධර්මානුකූලව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදීට මුහුණ දෙනවා නම් ඔහුට කායික සුඛයත් ඇති හා මානසික සුඛයත් ඇති පරිපූර්ණ වෙච්චා. ඊටම ලේසි වැඩක්. හැබැයි නොදැන කිරීම නිසා අනන්තවත් අප්‍රමාණවත් කුතෙක් අකුසල් දිනපතා සිදු වෙනවාද කියලා දැන් හිතලා බලන්න. මේ විදිහට නම් අපේ ශරීරයට මේ විදිහට දුක් දෙනවා නම් මනසට දුක් දෙන විදිහේ ආදීනව ඇති වෙනවා නම් අපේ ඇස ආරක්ෂා නොකිරීම නිසා ඡාන ආරක්ෂා නොකිරීම නිසා අද ලෝකේ නවීන ලෝකේ තාක්ෂණය තුලින් දකින්න අහන දේවල් වලින් කොතෙක් නම් අපේ ශරීරයේ දුක් ලැබෙන පංච උපාදාන කන්දේ වර්ධනය වෙන දුකෙන් දුකට හිතගත පණ උපමනවන සත්‍යයක් ඇති වෙනවාද කියලා මෙයා හිතා ගන්න. නමුත් මේ වෙලාවේ අපේ තියෙන පෙර කුසල් බලය යම් හේතුවක් නිසා අපිට මේ අවස්ථාවේ මේ දුක් පීඩා නොදෙනුණා. මතුමත්යේ පින්නතන මේ අකුසල චේතනා නිසා අපිට ඇති වෙන්නේ දුකක්. කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් ඇයි එහෙම දුකක් ඇති වෙන්නේ මොකද්ද සාධාරණත්වය මනුස්සත්වයේ ලැබිය අපි පින් කරලා එසම ලැබුව මනුස්සත්වයේ තුලින් අපිට ලැබෙන මේ සැපත අපි විඳ ගන්න මේදී ඇයි ඒක අවශ්‍යයක් වෙන්නේ ඒක බුදුරජාණන් වහන්සේටවත් උත්තර දෙන්න බැරි ලෝක ධර්මයක් බුදුරජාණන් වහන්සේ දැක්කේ ලෝකේ පවතින දේ මිසක් බුදුරජාණන් වහන්සේ විසින් පණවන ලද්දක් නෙවෙයි මේ ඒ නිසා පින්දුතුනි අපි ඉතින් හොඳින් දැනගන්න ඕනේ රූපයක් ඇසත් ඊයින් පහළ වෙන සේරම වේදනාව ඒ වගේ මේ විඥානය ආදී කොට ඇති සියල්ලම දකින්න. මේ මුද්‍රයන් මාංශයේ මේක දේශනා කරලා කිව්වේ ධර්තයක් නැති වෙනවා කායික ධර්තයක් මානසික ධර්තයක් පරිලාහයත් ඔක්කොම නැති වෙනවා. ඒ විතරක් නෙමෙයි සෝකාය සුකම්පි චේතෝ සුකම්පි ප්‍රතිසංවේදී අනේ කායික සුඛයක් මානසික සුඛයක් තියෙනවා. එහෙනම් අපිට යන්න අපිට මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ. තියෙන්නේ අපි 100න් තියෙන පමණයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි යා තථාගතස්ස දික්ටි සාස්වෝති සම්මා දිට්ඨි යා තථාගත සත්‍ත්‍ත්‍ටි සා සෝති සම්මාදිට්ඨි. යම් කිසි විදිහේ එවැනි යථාභූත දෘෂ්ටියක් දර්ශනයක් තියෙනවා. අන්න ඒක තමයි සම්මාදිට්ඨි. යෝ තථාගත සංකප්පෝ සා සෝති සම්මා සංකප්පෝ. ඔබට මේ විදිහේ යම් සංකල්පනාවක් තියනවාද ඇතිසැටියෙන් දකින්න මෙන්න මේක තමයි සම්මා සංකල්ප යොතතර භූසස්ස වායාම ඊළඟට ඔබට එහි තුල යම් කිසි උත්සාහයක් ව්‍යායාමයක් තියනවාද ස්වාසෝති සම්මා වායාම ඒක තමයි සම්මා වායාම යතතහ භූතස්ස සති සාසෝති සම්මාසති ඔහුට යම් කිසි සතියක් තියනවාද මේ දේ කරද්දී මේ විදිහට හිත යොමාගෙන ඒ ඒ දර්ශනයට මෝන දෙමින් නුවණින් බලමින් ඒවා තෝරා බේරා ගන්නේ යෝනිසෝ මානසිකාරේ කෙලෙස් උපදින්න නොදී ඇස රකින්න හිත රකින්න ඒ වගේ ඇස රකින්න ඒ වගේම කන රකින්න කය මේ ආදී රකින්න පුළුවන් අන්නේ සතිය තමා සම්මා සති යෝතතාරුසස සමාධි ස්වාසෝති සම්මා සමාධි ඒවා යථා භූත වශයෙන් දකින්න ඔබට යම් සිවිදියේ සමාධියක් තියෙනවද චිත්‍රයේ ගාර්ථතාවයක් තියෙනවද ඒක සම්මා සමාධිය. පුබ්බේ හෝ පනස්ස කාය කම්මං වචී කම්මං ආජීවෝ පරිසුද්ධෝ හෝති. ඒ නිසා කල් නැතුව මොගේ කායික කාය කර්ම වචී කර්ම ඒ වගේම ආජීව. පින්නතුනේ කාය කර්ම වචී කර්ම සම්මා ජීවෝ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉතිරි කාරණා තුන. දැන් අපි කාරණා හතරක් දැන් තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉතුරු කාරණා තුන තමයි සීලය. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා සමාධි. මේක තමයි කියේ පුබ්බේ කෝපනස කාය කම්ම වචී කම්ම ආජීවෝ පරිසුද්ධෝ. ඒවා කල් ඇතුළම පිරිසිදු භාවයට පත් වෙනවා. ඒවමස්සායම් අරියෝ අට්ටංගිකෝ මග්ගෝ භාවනා පාරිපූර්ණයි. මෙන්න මේ විදිහට මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනාවෙන් පරිපූර්ණත්වයටපත් වෙනවා මේක වැට්ටා වැදගත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ වගේම ලෝකෝත්තර අෂ්ටාංගික මාර්ගයත් කියලා දෙයක් ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රතිස්ථාව ලැබලා තමයි අපි මේ විදිහට මේ විපස්සනාදීට යොමු සිත වඩන් වායම් කරන් ඒ නිසා ඒ දියුණුවටපත් වෙනකොට අවසානයේදී ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණයෙන්පත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ තවදුරටත් මේක වර්ණනා කරනවා. තස්ස ඒවං ීමං අරියං අට්ඨංගිකම් මග්ගම් භාවේතෝ චත්තාරෝපි සතිපට්ඨානා භාවනා පරිපූර්ණං ගච්ඡanti. අන්න මේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා නම් චත්තාරෝපි සතිපට්ඨානා භාවනා පරිපූර්ණං ගච්ඡanti. සතර සතිපට්ඨානයේම භාවනාවෙන් දිනුවට පැමිණෙනවා සම්පූර්ණත්වයට පැමිණෙනවා. චත්තාරෝපි සම්මාප්පදානා භාවනා පරිපූර්ණං ගච්ඡanti. තුන සම්මාප්පදාන කියන්නේ පිනවන්නේ නොකස්පට වීරයක් තියෙන්න ඕනේ. නූපන් උකස් අකුසල් නීපදීමට උපන් අකුසල් ප්‍රහාණයට නූපන් කුසල් උපදවා ගැනීමට උපන් කුසල් වඩවා ගැනීමට කියන සම්මාප්‍රධානය තියෙනවා. මේ භාවනාවෙන් සම්පූර්ණත්වයටපත් වෙනවා. චත්තාරෝපීන්ද්‍රි ඉද්ධිපාදා භාවනා පාළි ගෝරින් ගච්ඡanti. තොරි ඉද්ධිපාත්. මේ වගේ පින්නතුනේ පංච කේන්ද්‍රයානි භාවනා පාරිපූර්ණං ගච්ඡanti. පංච බලානි පාරිපූර්ණං ගච්ඡanti. සත්තති බොජ්ජංගා පාරිපූර්ණං ගච්ඡanti. සත්ත බොජ්ජංගයත් වැඩි. එහෙනම් පින්නතුනි මේ කරන කර්මය නිසා අපේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම වැඩිනවා. ඒකට වෙනම අපිට සත්ත බොජ්ජංග වඩන්න කියලා තියෙනවා. පංචේන්ද්‍රිය වඩන්න මේ සියල්ලම වැඩනවා එකම කාරණයක්. එහෙනම් අපි යෝනිසෝ මානසිකාරේ හරියට මාර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික වශයෙන් වැඩුවොත් පින්නතේ ලෝකෝත්තර වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණයටපත් වෙනවා. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අපි දැහැ දකින්නේ කොහමද? කන්නඩියක් ඉස්සරහට ගිහින් යාදාසේ අපි කන්නඩියේ ප්‍රතිබිම්බය බලලද මේ ඇහැ දකින්නේ? කොහොමද අපි රූපයක් දකින්නේ මේ රූපය අපි ඉදිරියේ තියෙන රූපේ පමණක්ද? කියන ප්‍රශ්නයක් මතුවෙනවා. සාමාන්‍ය විවහාරයෙන් අපි රූපය කියන්නේ අපි ඉදිරියේ තියෙන ඕනම රූපයක් රූපයක් ජීවි අජීවි. ඇසනම් පින්නතුනේ මේ ඇසමයි. මේක මසස කියලා කියනවා. මේකේ තියෙනවා ප්‍රසාදයකුත්. චක්කු ద్వාරයක් තියෙනවා. ඒ වගේම ප්‍රසාදය නිසා තමයි චක්කු ద్వාරය ඇති වෙන්නේ. චක්කුංච පස්සන් කිව්වොත් අපි බින්දුතුන් චක්කුව කියන්නේ ඇහනම් ඇහ දකින්නේ කොහොමද? ඇහ දකින්න පුළුවන් උදරේ දිහා බලන්න. ඇහ දකින්න පුළුවන් නාසිකාග්‍රාව දිහා බලන්න. ඇහ බලන්න නම් ඇහ දිහා බලන්න. මේ නිසා අපිට මේ භාවනා කිරීමේදී පිළිතුරු අපි මූලික වශයෙන් නාසිකාග්‍රව ඔබ හෝ උදරය හෝ පාදක කරගන්න. අපි භාවනා වැඩුවා. අපි අවසානයේ අපේ අවධානය චක්කුසෝත ගාන කිව්වා කාය කියන බිඳුනේ වටත් යොමු කරන්නට වෙනවා. ඒ විතරක් නෙමෙයි මනසට යොමු කරන්නට වෙනවා. මනින්ද්‍රිය අපි කොහොමද දැනගන්නේ? මනෝ සම්පස්සේ කොහොමද දැනගන්නේ? ඒ නිසා මනස තියෙන්නේ කොහෙද කොතනද කියලාත් අපි දැනගන්න ඕනේ. ඒ නිසා පින්නතුනේ අපි ඇස් දැනගන්න ඕනේ නම් නිකම්ම පුළුවන් කමක් නැහැ. අපි ඇස දැනගන්න ඕන නම් ඇසේ තියෙන රූප දකින්න ඕන. ඇසේ තියෙන රූප දකින්න නම් අපි සමාධියකින් ඇහැ දිහා බලන්න ඕන. අපි ඇහැ දිහා බලලා ඇහි තියෙන මහා භූත රූප දිහා බලනකොට තෝරලා බෙල්ලා ගන්නකොට පින්නතුනි ඇහැ බිඳෙනවා. ඇහැ බිඳලා ඇහි තියෙන රූප කොටස් ප්‍රදර්ශනය වෙනවා. ඇහි තියෙන රූප කොටස් මොනවද කියලා චක්කුව දර්ශ කියන්නේ දර්ශනය කරන තැන. ඒ නිසා පින්නතුනි පටවියාපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕචා ජීවි. ඒ වගේම චක්කු ප්‍රසාද ජීවිතේන්ද්‍රිය චක්කු ප්‍රසාදය කියලා තියෙනවා. අංගයක් වෙන්න මේ චක්කු ප්‍රසාදයේ තමයි රූපේ එල්ල වෙන්නේ. ඒකෙන් තමයි රූපේ දැක ගන්න. ඒකේ තමයි සංපස්සේ ඇති වෙන්නේ. අපි චක්කු ප්‍රසාදයේ නොදැන චක්කු ඇහැ දකින්නේ නැහැ. ඒ නිසා ඒ වගේම මේ ඇහි තියෙනවා පින්නතුනි පඩවියාපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස උදා ජීවිතේන්ද්‍රේ පහව රූපයේ කෙලස්වි හෝ පුස භාවය. ස්ත්‍රියක්ද පුරුෂයෙක් දිගලා අපි ඇහැ දිහා බලපුවාම අපිට පේන්නේ මෙන්න මේ පහව රූපයේ ස්වභාවය නිසා. ඒ වගේම පටවියාපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස උදා ජීවිතේන්ද්‍රය කාය ප්‍රසාදේ තියෙනවා. කාය ප්‍රසාදේ නිසා තමයි හැට අත ගන්නට ඇහැ දැනෙන්නේ. පොඩ්ඩක් ගියාම හැ කෙවෙන්නේ. ඇහි තියෙන ස්වභාවයත් වැටෙන්නේ දැනෙන්නේ සංවේදීතා ගන්නෙ ඇහැ තුලින් කාය ප්‍රසාදේ නිසා. වගේම රූපේ ගන්නෙ ඒ තියෙන ඇසේ තියෙන චක්කු ප්‍රසාදේ නිසා. ඒකට අපි මේවා දකින්නේ නැත්තම් අපිට පුළුවන් වෙනවද චක්කු සම්පස්සේ වෙන්නේ කොහොමද කියලා බලන්න. අපි ඉන්නේ භෞතික ලෝකයේ සාමාන්‍ය වශයෙන් ඉන්ද්‍රියෙන් දකින රූප හරියට මේවා පරිහරණය කරමින් ඒවාට මුහුණ දෙන අතරේ බිඳ සමාධිමත්ව දැනක තැන්පත් වෙලා තමා විසින් වඩලා යම්කිසි සමාධියක් උත්කාර කරගෙන මෙන්න මේ ඇස විශ්ලේෂණය කරන්න ඕනේ. මේ ඇස විශ්ලේෂණය කරනකොට තමන්ට පේනවා චක්කු ප්‍රසාද. චක්කු ප්‍රසාදීම තියෙනවා චක්කු ඒ දසක කලාප කිනේ රූප අතර තියෙනවා වර්ණයක්. මේ යෝගියාට පුළුවන් මේ වර්ණය කියන්නේ රූපයක්. වර්ණය කියන්නේ ආලෝකයක්. මෙන්න මේ වර්ණය අර චක්කු ප්‍රසාදයට යොමු කරනවා යෝගියා විසින් මානසින්. මේ විදිහට යොමු කරනකොට ඒ දෙකේ ස්පර්ශය ඇතිවෙනකොට පින්නතෙන් චක්කු විඥානය පහළ වෙනවා. චක්කු විඥානය දැක ගන්න දැනගන්න. චක්කු සම්පස්සය කියන්නේ තින්නම් සංගති පස්සෝ චක්කුවත් ඒ කියන්නේ චක්කු ප්‍රසාදයක් ඒ රූපයක් ඒ ඇති වෙච්ච විඥානයත් තුනේ එකතු චක්කු සම්පස්සේ කියන. මෙන්න මේ චක්කු සම්පස්සේ නිසා ඇති උනේ කොහොමද සම්පස්සජා වේදනා. සම්පස්සපච්චය උපජ්ජති වේදේ තං සුඛං වා දුක්ඛං වා දුක්ඛං සුඛං වා. ඒ නිසා චක්කු සම්පස්සේ නිසා කොහොමද සිදු වෙන්නේ? අර වේදනාව දැනගන්න. අන්නේ වේදනාව යෝනිසෝ මනසිකාරයක් නැත්තම් මේ වේදනාවේ ඇලෙන්න පුළුවන්. ඒ නිසා මේ වේදනාවේ ඇලෙන්නේ නැහැ යෝගාවචරය. යවන් දන්න නිසා යෝනිසෝ මනසිකාරයෙන් බලන නිසා. මෙන්න මේ විදිහට පින්නතුනේ අපිට පුළුවන් මේ තුනේ රූප විග්‍රහ කරන්න. රූප පරිච්ඡේද කියන්නේ රූප රූප පරිච්ඡේද කියන්නේ මේක. ඒ නිසා පින්නතුනේ අපි රූප පරිච්ඡේද කරන්න ඕනේ නාම රූප පරිච්ඡේද නොකර අපිට ධර්මය අවබෝධ වෙන්නේ. රූප පරිච්ඡේද කරන්න මුළු ශරීරයේම තියෙන රූප වර්ග ගොඩක් තියෙනවා. එහේ තියෙන වෙන ආකාරයකට. උතන් තියෙන්නේ චක්කු ප්‍රසාදේ. ඒ වගේම සෝතේ තියෙන්නේ සෝත ප්‍රසාදේ. මේ විදිහට ගියන් කයේ තියෙන පින්නතුනි කාය ප්‍රසාදේ විතරයි. කයට පේන්නේ නැහැ රූප, කයට ඇහෙන්නේ නැහැ ශබ්ද, කයට දැනෙන ස්පර්ශය විතරයි රස දැනෙන්නේ නැහැ කයට. ඒවා දැනෙන්නේ දිවට. දිවේ තියෙනවා කාය ප්‍රසාදය නිසා රස දැනෙනවා. රාය ප්‍රසාදය නිසා ස්පර්ශය දැනෙනවා. ඒ වගේම ජීවහා ප්‍රසාදය නිසා අපේ රස දැනෙනවා. ඒ වගේම නාසයේ තියෙනවා ගාන ප්‍රසාදයක්, කාය ප්‍රසාදය නිසා ස්පර්ශයක් දැනෙනවා අපිට සුවඳක් දැනෙනවා. මනසට අපි හිතේම කොළ පින්නතුනේ මනස තියෙන හදවත අපි මේ විදිහට අපේ ධ්‍යාන ආලෝකයේ හරවනවා හදවතට. හදවත විශ්ලේෂණය කරනවා හදේ බලලා මේ බලනකොට අන්න එතනින් දකිනවා හෘද රූපේ. මේ හෘද රූපයේ තමයි පින්නතුනේ අපේ සුඛ දුක්ඛ ඔක්කොම ගැප් වෙලා තියෙන්නේ. අපි මේ ජීවිතය කරන කියන සෑම සියලු දෙයක්ම අපි තැම්පත් කරන්නේත් උතන. ඒවා ඔක්කොම ඒ චිත්තවල සම්පූර්ණ වශයෙන් භවං විචිත්ත ප්‍රසාරය ප්‍රවාහය තුල මේවා ගැටෙනවා. ඒ නිසා පින්වත්නි හෘදේ වස්තුව දිහා බලලා හදවතේ තියෙන විඥානය අපි දැනගන්න මනෝ විඥාන මනෝ සංපස්සේ මෙන්න මේ විදිහට පින්නතුනේ අපිට පුළුවන් වෙනවා රූප පරිග්‍රහ කරන්න මේ විදිහට අපිට පුළුවන් වෙනවා නම් ඊළඟට නාම පරිග්‍රහ කරන්නට අපි බලන්න ඕනේ නාමයේ වේදනාව කියන්නේ පින්නතුනේ නාමයක් සංඥාව කියන්නේ නාමය. ඒකෝට නාම රූප දකින්නත් මෙතන පුළුවන් වෙනවා. සම්පස්සේ නිසා පස්සේ කියන්නේ මා නාමයක්. වේදනාව කියන්නේ නාමයක්, සංඥාව කියන්නේ නාමයක්, විඥානය කියන්නේ නාමයක්. ඒ නිසා ඇස තුළ මේ ඔක්කොම නාම රූප පරිච්ඡේද වශයෙන් දැක් ගන්න පුළුවන්. නමුත් අපි ගාහණය පමණක් අරගෙන අපි නියු ආනාපාන සති භාවනාවේ යෙදෙන කෙනෙක් නාසයේ පමණක් කේන්ද්‍ර කරගෙන කළොත් උට කාය ප්‍රසාදය දැනෙනවා. නිසා ඒ තුලින් දැනෙන නාම රූප පරිච්ඡේද කරගන්නත් පුළුවන්. තවදුරටත් කියනවා නම් පිම්බීම හැකිලිම ආදී ඒ භාවනාව කියදෙනවා නම් උදරයේ කේන්ද්‍රය කරගෙන යාට කාය ප්‍රසාදයේ තුලින් ඇතිවෙන මේ වේදනාව දැක ගන්න විඥාණය දැක ගන්න ඒකටත් පුළුවන්කම තියෙනවා. නමුත් පින්නතුනේ මේවා මුළු කය පුරාම වේදෙන ස්වභාවයක් තියෙනවා. ඉදිරියේ කේන්ද්‍රයේ කළත් නාසිකාග්‍රය කේන්ද්‍රයේ කළත් යෝගාවචරය ප්‍රවීණත්වයේ ලබනකොට මේ නාම රූප මුළු ශරීරයේ පුරාම දැක ගන්න පුළුවන්. නමුත් අසකරණාසේ දිවාදී දකින්න නම් වෙන් කරලා දකින්න. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා මේවා බලන්න කියලා. ඒ නිසා අපි බලන්න නම් ඇස වෙනම බලන්න ඕනේ. නාසය වෙනව බලන්ට ඕනේ කන වෙනව බලන්ට ඕනේ මේවා ධර්මයේ සඳහන් වෙන සූත්‍ර පිටකේ ඒ නිසා පිළිතුරට මේ தත්ත්වය ලබන්නේ මේ විදිහට රූප පරිග්‍රහ කරන්ට නම් හොඳ සමාධියක් ඕනේ අන්නේ සමාධිය අපි කල්ැතුව පිටවා ගත්තොත් ඒ තුලින් අපිට පුළුවන් වෙනවා මේ නාම රූප පරිච්ඡේදය කරන්න ලේසියි නාම පරිච්ඡේද රූප පරිච්ඡේද කියන්නේ ඒ රූපේ නිසා මේ ප්‍රසාදය නිසා උපදිනවා ප්‍රසාදයක් රූපයක් ප්‍රසාදයට එල්ලවන දේ රූපයක් ඒ තුලින් ඇති වෙන විඥානය ආදී නාම. නිසා නාම රූප පරිච්ඡේදය අසතුල නාසය ඒ වගේම දිව ආදී හැම ස්ථානයකම දැක්කන්ද යෝගාවචරයට දැනගන්න පුළුවන් වෙනවා. ඒ නිසා දැනීමත් දැකීමත් කියන දෙකම සම්පූර්ණ වෙනවා මේ සෑම සකලියත්තේ කුමක්ද අප විසින් ඕම ඉවසීමෙන් සමාධිය වැඩිවීම සුදුසුයි. පින්නතුනි සමාධි වැඩම පුද්ගලයාට පහසුයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සමාධි වඩන්න සමාධින වඩා යුගනන්ත වශයෙන් උනත් මේ දේ කරන්න පුළුවන්. යුගනන්ත කියලා කියන්නේ පින්නතුනි අපි සමාධි අරමුණක ඉන්නවා. සමාධි අරමුණේ යම් වෙලාවක් ඉන්නකොට එක්තරා ප්‍රමාණයකට හිත තැන්පත් වෙනකොට සමාධි යෝගීන්ට ඉබේම નિરાයාසයෙන්ම ධාතු කර්මස්ථානයේ පහළ වෙලා මොකද දැනෙන්න පටන් ගන්නවා ඒ කියන ලක්ෂණ. මේ විදිහට මේක ටික ටික වැඩෙන්න පටන් ගන්නවා. නැවතත් මේක සමාධිය පිළිහෙනවා පින්නතුනි විපස්සනා වේදනවල සමාධිය ගන්න බොහොම අමාරුයි. සමාධිය ඉක්මනට වැටෙන්නේ මොකද? විඩාව නිසා. නිසා අපිට පුළුවන් වෙන්න ඕනේ පීඩුවගත් සමාධියකින් විපස්සනා කරනකොට මේ தත්ත්වෙ ඉන්නේ නැහැ. ආවත් ඔවුන්ට පුළුවන් తాවකාලිකව ආසනය වෙනස් නොකර ඒ සමාපත්තියකට විනාඩි කිහිපයක් සමවැදිලා විවේකාරී නැවතත් ඊමත් වෙලා අරමුණට මුහුණ දෙන්න. ඒ නිසා අපි යුගදාන්ත වශයෙන් කිරීමේදී ඔහුට පාලනයක් නැහැ. සමාධිය ටිකක් දුරට යනවා. සමාධිය ඇනහිටිනවා. මේ මේ සමාධිය ඇනහිටි වේලාවට යෝගාවචරය කනස්සලටපත් වෙනවා. අනේ මගේ භාවනාව වැටුණා ටිකක් වෙලා තිබුණා දැන් නෑ. ඉතින් ඈනුම් යනවා. නිදිමත එනවා. කම්මැලි හිතෙනවා. එපා වෙනවා. පත්කලේ රමල ගහන්න හිතෙනවා. ගුරුවරයා හොයාගෙන යන්න හිතෙනවා. ඔක්කොම හිතේ තයින්නවා. ඒ නිසා පින්නතුනි ඒ යෝගාවචරය ඒ වෙලාවේ තුෂ්ණිම් භූතවයේ தත්ත්වයේ මෙනෙහි කරමින් එතන වාඩි වෙලා වුණා නම් නැවත සමාධිය හෝ විපස්සනාවට ගන්න. මෙන්න මේ විදිහට තමයි යුගනන්ත වශයෙන් සමාධිය සහ විපස්සනා ඉදිරියට ඇදෙන්නේ. නමුත් පින්නතුනි කාල් ඇතුව අප විසින් යම් සමාධියක හිත පිහිටව ගත්තනම් ප්‍රගුණ කළා නම් අන්න ඒ తත්වයේ ඇති පුද්ගලයාට නාම රූප පරිච්ඡේදය තාම පහසු වෙනවා. නාම රූප පරිච්ඡේදය විතරක් නෙමෙයි පින්නතුනි පච්චේ පරිග්‍රහ කියන්නේ පටිච්ච සමුප්පාද. මොකක් නිසාද මේක ඇතුළේ මේ වේදනාව මේ වේදනාව ඇතිුනේ කොහොමද නිසාද? ස්පර්ශය නිසා. ස්පර්ශයේ පාදක වුණේ මෙන්න මෙව්වයි. මෙන්න මේ හේතුවෙන් මෙන්න මේ වේදනාව ඇති වුණා. ඒවා ප්‍රහීනේ වෙනවා වැඩි වෙලා පවතින්නේ නැහැ පින්නතුනේ මේ රූප එකක්. මේ රූප හට ගන්නවා ඒකම පවතිනවා බඳ වෙලා යනවා. ඇතිවීම නැතිවීමක් තියෙනවා. ඒ නිසා එයින් හටගත්තා වූ වේදනාවත් ඒ වගේම නැසී යනවා. සයෝගාචරය දක්නා යම් හේතුවක් නිසා උපදිනවද මේක? හේතුව නැති වෙනකොට මේකත් නැති වෙනවා නිසා හොඳ සමාධියක් ඇති යෝගාවචරීන්ට මේ භාවනා කිරීම පහසුයි කියන කාරණේ තමයි අපි මේ අද මේ පෙන්වලා දෙන්න උත්සාහ කළේ. පින්නතුනි අපිට තියෙන්නේ මේ විදිහට භාවනා කිරීම නිසා Tamanට ලැබෙන ඒ ඥානෙ විවිධයි. අපි කවුරුත් අහලා තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අවබෝධ ඥානය තාම ගැඹුරුයි. කෙටි බණ පදයක් කියවම බුදුරජාණන් වහන්සේ ඒකේ ගාම්භීර විදියට අලුත් ප්‍රකාශ කිරීමට දාන. ඒ දිගහැරලා විස්තර කරන්නට දාන. ඒ වගේම පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපි කවුරුත් දන්නවා පළවෙනිම දේශනා කළ මංගල දේශනාව කොමක්ද? ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තාම කිටි. ජාති දුක්ඛා ජරා දුක්ඛා කිව්වයින් ඊහාට කිව්වේ නෑ මොකද්ද කිව්වේ. ජාතිය කියන්නේ මොකද්ද කිව්වේ නෑ ජරා කිව්වේ නෑ. ඒ නිසා පින්නතුනේ පසු කාලයක බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ලවා දේශනා කරනවා. උන්වහන්සේ ප්‍රශංසා කළානේ කියලා ධ්‍යාන සංයාරණය කළා උන්වහන්සේ දේශනා කරනවා. සත්‍ය විභංග සූත්‍රය. සත්‍ය විභංග සූත්‍රය කියන්නේ ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ විස්තර දේශනාව. එතෙන්දි තමයි කියන්නේ ජාතිය කියන්නේ මොකද්ද? ජරාව කියන්නේ මොකක්ද? මේ ජාතිය කියනවා ජාති. ජාති සංජාති. කන්දානම් පාතුභාව. ආයතනානම් ප්‍රතිලාභ. මේ විදිහට ජාතිය කියන්නේ ඔක්කන්ති. මවකුසට බහැගන්න. ජාති සංජා. ප්‍රතිසන්දි විඥානයේ පහළ වෙනකොට ජාති ඒකම ශරීරයේ පහළ වෙනකොට ඉතුරු ඉන්ද්‍රියයන් පහත් එක්ක එකතු වෙනකොට. ඉන්ද්‍රියන් තියෙනවා, කාය තියෙනවා, හෘද තියෙනවා, ඒ වගේම පින්නතුනි භාව තියෙනවා. භාව රූප තියෙනවා, කාය සාද සහිතව රූප තියෙනවා. හෘද සහිතව තියෙනවා. මොකද හෘදේ නැත්නම් හිත පිටින් නැහැ විඤ්ඤාණ. එනිසා තිස්සාකාර රූප තියෙන එකට තමයි ಜಾති කියන්නේ. සංජාති කියන්නේ ඊක්කම චිත්තක්ෂණයේදී පහළ වෙනවා සකනනාසයේදී. ಜಾති සංජාති ඔක්කන්ති මෞකසට බැහැ ගන්නවා. ඒ කලරයට බැහැ ගන්නවා. කලරයක් කියන්නේ පින්නතුනි මෝපියස් එකතුවත් සමගම ඇති වෙන වේ කලරයට ඒ මොහොතේම බැහැ ගන්නවා. ඒ නිසා ಜಾති සංජාති උප්පන්ති, අබිනිප්පන්ති, වනාපට පිහිටනවා. ඊළඟට තමයි කියන්නේ ඛණ්ඩානම් පාතුභාව ආයතනානම් ප්‍රතිලාභෝ. මේ ඔක්කොම ලබා ගන්න. ඉතින් මේක පැහැදිලිව කියලා තියෙනවා මේ විදිහට ಜಾති සංජාති කියනවා. ඒ වගේම මරණය කියන්නේ මොකක්ද? ශෝක කියන්නේ පරිදේව කියන්නේ මොනවද කියලා ඔක්කොම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කෙටියෙන්. නමුත් සාරිපුත්ත මහ රහතන් වහන්සේලා දීර්ඝව විස්තර කළා. ඒ වගේම පින්වතුනි එකට හේතු වුණේ උන්වහන්සේ මෙන්න මේ විදිහට ඒ ධර්මයේ ප්‍රගුණ කරන කාලේ ඒවා තපස් කරන කාලේ පෙර ආත්මවල අනන්ත අප්‍රමාණ වශයෙන් මේ ධර්මයේ එක එක ආකාරයට විපස්සනා යොමු කරපු නිසා ඒ වගේම උන්වහන්සේ සීල දේව ත්‍රිවේදය ඉගෙන ගත්ත නිසා ඒවා ප්‍රශ්න කළ නිසා උන්වහන්සේගේ දැනුම ගැඹීර වුණා. ඒ වගේම පින්නතනේ අපි වුණා. මේ විදිහට මේවා විශ්ලේෂණය කරලා හොඳින් විස්තර වශයෙන් අපි විපස්සනාවට යොමු කෙරුවා. යම් දවසක අපිට මාර්ගඵලයක් ලැබෙනවා දේවස්ථානයේ ලැබෙන ඥානෙ ඊටම ගැඹීරයි. ඊයට තමයි පින්නතනේ පුළුවන් වෙන්නේ කෙටි ධර්ම දේශනාවක් විස්තර කරන්න. මහා කච්චාන මහරහතන් වහන්සේ ළඟට කවුරුත් එනවා. බුදුරජාණන් වහන්සේ බණපදයක් කියලා නැගිටිනවා විස්තර නොකර. ඉතින් මෙයා යනවා මහා කච්චාන ස්වාමීන් වහන්සේ ළඟට ගිහින් කියනවා. අනේ ස්වාමීනි අපිට තේරෙන්නේ නැහැ මේ බණපදයක් කිව්වා මොකද්ද මේ? එහෙනම් අහගන්න කියලා විස්තර කරනවා. විස්තර කළාට පස්සේ නැවතත් ඒ පිරිස බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් මතක් කරනවා අපි ගියා මෙන්න මෙහා මේ දේ තමයි සිතිවිල්ලක්වත් වෙනස් වෙන්නේ නැහැ මහණෙනි. ඔය විදිහටම දරන්න කියනවා. ඒ නිසා පින්නතුනි අපි සින් හොඳින් මේ ජීවිතේ කොයි වෙලාවෙද අපි කියන්නට බැරි ජීවිතේ අපි විසින් හොඳ ආකාරයට යොදාන්න ඕනේ. යම් කෙනෙක් හිතනවා සැක කරනවා මේ ජීවිතයේදී අපි විපස්සනා කරන්නට බැරි වුණොත් අපි සම්පතර කරා ඉඳලා අපි මරණයටපත් වුණොත් අපි සංසාරේ දීර්ඝ වෙලා අපිට වම් වෙයිද කියලා. නෑ පින්නතුනි අපි විසින් මා ඊයේ පෙන්වුම් කරලා දුන්නා මේ సంతානියක් වෙන සෑම දෙයක්ම භවංගලෝට ගත වෙනවා. ඒව තමයි මතු සංසාරයට ගෙනියන්නේ. සිල්වන්ත වෙන්නගෙන මේ කරන සිල් දේව පින්නතුනි ගැප් වෙනවා වගේ මරණාසන්න අවස්ථාවේදී ඊට පෙර අපිට යොමු වෙන අරමුණ වෙන්නේ අපේ භවංගයමයි. ඒ භවංගයේ තුල තියෙන කුසල් සම්ප්‍රදාය සම් ප්‍රවාහයේ ඔක්කොම පින්නතුනි අරමුණ වෙලා ඔබේ ප්‍රතිසන්දිය ගන්න ඊළඟ දිව්‍ය ලෝකයේ හෝ මනුෂ්‍ය ලෝකයේ සමාපත්තිය ඇති කියන බ්‍රහ්ම ලෝකයේ ඒ ගත්තත් පින්නතුනේ ඒ సంతානියත් මේ භවන්ගේ වල පිළිච්ච ගුණාත්මක භාවය රාගෙන භාවනා යෝගීව සිල් රකින්න එහෙම නැත්නම් දහමින් තමන්ගේ ප්‍රතිපත්ති පුරා ගන්නවා දිව්‍ය වුණත් බ්‍රහ්ම වුණත් පින්නතුනේ තෙන් යොමු නිවන් දකිනවා ඒ නිසා අපි සිල් කළ යුත්තේ හැකිතාන් දුරට සමාත වැඩිවීමටත් නැහැ කිනම් විපස්සනාවට දැස ගැනීමටත් කිසිම වෙනසක් නැහැ ඒ නිසා අදිෂ්ඨාන කර ගන්න ඕනේ මේ විදිහට අපි සුසුවිදියට අපේ සිත විමර්ශනා බලලා සුසුසු විදිහට භාවනා කිරීමෙන් කොහොමද ජරා මරණ නිවන සියලු දනාතුන් සම්පූර්ණ වේවා සාදු ප්‍රශ්නයක් තියෙනවා. සෝතාපන්න වීමෙන් පසු භාවනා කරන්න කිව්වේ. යයි කිව්වේ ඊට පෙර භාවනා වැඩෙන්නේ නැද්ද? උද්‍යප්පේ ඥානය වැඩිවීමෙන් සහ බ්‍රහ්ම ඥාන ප්‍රතිපටි ඥාන ආදී භාවනාවේ දියුණුවක් ලැබේ. මේ ධර්මයේ සඳහන් වෙන වචන හැම එකක්ම මේ විදිහටම ගන්න බෑ. සෝතාපන්න වෙන තැන භාවනා කරන්න එපා කියලා නෑ. භාවනා කරනවා කියන වචනේම වඩනවා කියන එක. සිහි නුවණ වඩන. එතකොට සිහි නුවණ වඩන්නේ නැතුව සෝවාන් වෙන්න පුළුවන්. තමන්ගේ හිත දිහා බලන්නේ නැතුව පුළුවන්කමක් නැහැ උද්‍යප්පේ දකින්න. ඒ ඥාන වැඩින්නේ නැහැ. එතකොට නාම රූප දකින්න බෑ. නාම රූප දකින්න බෑ හේතු ඵල දකින්න බෑ හේතු නිසා ඇති වෙන ඵලය දකින්න බෑ. කොටිම කියනවා නම් මේ කිසිම ඥානයක් ලැබෙන්නේ නැහැ භාවනාවක් නැතුව. වඩන්ට ඕන. හැබැයි එහෙම භාවනා නොකර හදිස්සියේ සරකාණි සුවාම සරකාණි කියන්නේ තරුණයා හොඳටම බුණා. දවස් 20ක් බීගත් මිනිහ. ඉතින් කවුරුත් දන්නවා සරකාණි බේවත් තරුණේ. එක දවසක් බුදුරජාණන් වහන්සේ වඩිනකොට මේ අඹ උයනක් සරකාණි ඉන්නවා. වීමති. බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් බය වුණා. බයලා වෙරි හිඳුණා. වෙරි හිඳිච්ච ගමන් මේ තනත්තා දුවගෙන ගියා බුදුරජාණන් වහන්සේ. බලන්න බුදුරජාණන් වහන්සේව දකිනකොට මේ දීපතු මිනිස්යාගේ වෙරි හිඳුණා. ඒ මොකද සත්‍යව නිසා. ඒ දුවගෙන යනකොට ඔබ ඔක්කොම සීල සම්පූර්ණ වෙලා ඉවරයි. අදිෂ්ඨාන වෙලා ඉවරයි උන්ට. ගිහිලා බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටුණා. බණපදයක් කිව්වා සෝවාන් වුණා. ඒකම මැරුණා. මැරුණාම ඇහුවා බුදුරජාණන් වහන්සේ කොහොමද ගතිය කියලා සෝවාන් ඉවරෝකේ. ඉතින් කට කතාවක් ගියා නේ මේ ශ්‍රමණ බවක් ගෞතමයා කියන්නේ දීවත් දුච්චවාන් වෙනා නම් කොහොම මොකද්ද මේ ඇති තේරුම කියලා. ඒක තමයි කියන්නේ එහෙමයි පෙරාත්මෝද කරලා මෙයා වෙලා සංකාරුපේක්ඛාව දක්වා භාවනා කරලා පූර්ණත්වයේ ලබලා හිටපු අය. අද්දු අකුසලයක් නිසා මේ ජීවිතයේ විවදුකම් කළා. අවසාන මොහොතේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනයෙන්ම ඔහු සිල්වතෙක් වුණා. ඔහුගේ හිත පිසිදු. නිසා ස්වාමී නිසා මේ මෙතන ඇත්තටම මේ සබ්බාසව සූත්‍රයේ අවසානයේදී කියන්නේ භාවනාවෙන් කරන්න ඕනේ. භාවනාව පරිපූර්ණය කියලා කියන්නේ අවසානයේදී. බොජ්ජංග ගැන තමයි එතන කියෙන්නේ. ඒක දන්නවා අපේ අය. එහෙනම් දර්ශනා පහතබ්බා කියලා කිව්ව නැත්නම් අපිට භාවනාව අවශ්‍ය නැහැ. දර්ශනය කරන්න භාවනාව නැතුව සිත ඒක කරන්න බෑ. දර්ශනය නැතුව අපිට විශ්ලේෂණය කරන්න බෑ. ඒ දර්ශනය කියන්නේ නිර්වාණය අපි කරනවා කියන්නේ නිබ්බානම් පුසති. නිර්වාණ ස්පර්ශ කරනවා කියලා කියන්නේ. ධර්මයේ සඳහන් වෙන්නේ මේ සූත්‍රේ නිබ්බානම් පුසති අල්ලන්න පුළුවන්. පුසති කියන්නේ ස්පර්ශ කරනවා. ඇහෙන් ස්පර්ශ කරනවද නිබ්බාන? නිබ්බානම් පුසති. සංකාණයෙන් ස්පර්ශ කරනවා. ඒ නිසා පින්නතුනේ මේ වචන වලින් අපිට ගන්න. ඒකයි ඒකට උත්තරේ. ඒ නිසා භාවනා කළ යුතුමයි ස්වාමී. භාවනා කළ යුතුමයි අනිසයන්දී. අනුගාන සමාපත්තියක් ලබා ගන්නවා. උපචාර සමාපත්තියක් සමිතිය. උපචාරයක් ලබා ගන්නත් භාවනා කරන්න. උපචාරේපා. ශනික සමාධිය ගන්න. කොච්චර භාවනා කරන්නද? ශනික සමාධිය කියලා කියන්නේ යම් අරමුණක් ගත්තාම ඒ අරමුණෙන් පිට හිත නොවීම මේ වර්තමාන වශයෙන් අපිට රැක ගන්න පුළුවන් ඒ තමයි ශනික සමාධිය. ශනික සමාධිය තමයි උපචාර සමාධියට පාදක වෙන්නේ. උපචාර සමාධිය කියන්නේ එක්තරා ප්‍රමාණයකට නොසැලෙන තත්වයකට ඉත උසවා ඇදී මේක කරගහගෙන ඉඳී. අපි කරෙන් අරගෙන ඉඳී තියෙනවා. නමුත් අල්ලගෙන ඉන්නේ. අර්පණාව කියන්නේ අල්ලන්නේ නෑ ඒක එහෙම ප්‍රතිස්ථාවලක් කියන්නේ. ඊළඟට සරුකම් භාවනාව ගැන තවදුරටත් විස්තර දක්වා වදාරන සේක්වා. සක්මනේ දිග ආවම පරිදි. සක්මන අවම වශයෙන් අඩි 30ක් තියෙනවා. අඩි 30කටත් අඩු වෙනවා නම් අපි කෙටි පියවර කියලා සක්මන් කරන්න පුළුවන්. මධ්‍යස්ථ දුර 45යි. ඒක 60 දක්වා මධ්‍යස්ථ ප්‍රමාණයක් වෙනවා. මධ්‍යස්ථ උපරිම තමයි 60. මධ්‍යස්ථ අවම 45. උපරිමයේ 80යි. එතකොට අඩි 30ක් අඩි 80ක් අතරේ Tamanට පහසු ප්‍රමාණයක් තෝරගෙන සක්මන් කරන්න ඕනේ. සමහර අයට ඕනාට වැඩි දීර්ඝ වුණාම හිත පිට යනවා. සමහර අයට ඕනාට වැඩි කෙටි වුණාම හිත පිට යනවා. ඒ අයට මධ්‍යස්ථ එකක් හොඳයි. සමහර අයට දීර්ඝ එක තමයි හොඳයි. කොයිම වෙලාවකවත් අපි එකම දිගට ගමන් කෙරුවොත් සක්මන් කරනවා කියලා ඒක නම් කෙරෙන්නේ ඒක කරන්න පුළුවන් සාමාන්‍ය සක්මන් කරලා හොඳ පුහුණුවක් ලැබුවාට විතරයි. දීර්ඝ ගමනක් යද්දී අරමුණෙන් බැහැර නොකර හිත පවත්වන්න පුළුවන් වෙන්නේ. අපිට විපස්සනා කරන්නත් පුළුවන්, සමත කරන්නත් පුළුවන්. මේ දෙකම සක්මන පටන් ගත්තේ තු ආකාරයේ වේගය ආදී. සක්මන පටන් ගන්න ඉස්සෙල්ලා සක්මනේ ගින් හිතගෙන හොඳට කෙලින් හිටගෙන තමන් ඉන්න විදිය ස්වල්පයක් බලාගෙන හිසේ සිට පාදාන්තයේ දක්වා ශරීරයේ තුලින් සිත යොමු කරන පාදයේ පතුලට පතුලට යොමු කරලා මෙහෙම ටිකක් කළා බලාගෙන ඉන්න ඇස් දෙක අරගෙන මද විදියට ඇස් දෙක අරගෙන සාමාන්‍ය දුරක් වියද වියගහ දුරක් වගේ අඩි 6ක් 8ක් විතර අතරේ බලාගෙන තමන් සාමාන්‍ය විදියට ඉන්නවා ඉඳලා හිස් පැල්මේ ඉන්නේ කිසිම අරමුණකට හිතියොම නෑ ගල් කැටයකටවත් හිතියොම කරන්නේ නෑ. එහෙම ටිකක් වෙලා ඉඳලා අපි සක්මන් කරන්න හිතනවා නම් ඉස්සරහට දැන් යන්න ඕනේ. යන්න ආරම්භයක් කරනවා. ඒ ආරම්භය කරද්දී අපිට පුළුවන් පාදයේ ඉදිරියට යන හැටි යොමු කරගෙන පාදයෙන් පාදයට හිත යවන්න. ආරම්භයේදී හැම කෙනෙක්ම සිත පිටවන්න ඕනේ නිසා දකුණු පාදයෙන්මයි ගමන ආරම්භ කරන්න ඕනේ. එම දකුණු පාදයෙන් ගමන ආරම්භ නොකරන කෙනාට සක්මන ආගියට පීඩන්නේ නැහැ සමායත. මොකද ඒක තමයි ආරම්භය. සිහියෙන් ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ එක පාදයක් යන සිහිය තියෙනවා. නැත්තම් ඔහි ගමන් කරන්න පටන් ගන්නකොට මතක වෙනවා. ඊළඟට පාදයක් ඉදිරියට යනකොට ඒ පාදයේ එක්ක ඉදිරියට යනවා. අනිත් පාදයේස වෙලා ඒකට හිත මාරු කරනවා. එතකොට අනික බිම මේක යනවා. ඒ නිසා අපිට සමහර අය කියනවා ඔසවනවා, තබනවා කියලා යන්නේ. සාමාන්‍ය විපස්සනා වර්ණන එහෙම කළම යුතුයි. නමුත් සමත භාවනා වේදන කෙනෙක් එහෙම කියන්න අවශ්‍ය නැහැ. හිත පිට යන්නේ නැතුව තමන්ට සක්මන් කරන්න පුළුවන් නම් අරමුණේ දෙගෙන ඒක තමයි ඕන. මේකේ තියෙනවා පින්නතුනේ සම්පජාන පාපේ බුදුරජාණන් වහන්සේ දන්වලා තියෙනවා අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොත්. ඒ කියන්නේ ඉදිරියට යන්නේ ආපසු වෙන්නේ නුවණින් දැනගන්න. ඉදිරියට යනකොට ඒ යන බව දැනගන්නවා. ආපසු වෙනකොට ආපසු එන බව දැනගන්නවා. එහාට මෙහාට යනවා කියලා අපි කියන්නේ. මේ එහාට මෙහාට යනවා කියන එක සිහියෙන් කරන්න. එතකොට ඒක තමයි අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී. ඊළඟට එහෙම නැති කෙනා තවදුරටත් අපිට හිත යොමු කරන්න පුළුවන්. අර පාදයෙන් පාදයට හිත යවලා ඉදිරියට යන්න. ඒක තමයි සමත වශයෙන් අති සාන්ත වෙන්න හිත තැන්පත් කරගන්න විශේෂයෙන්ම සක්මන කියන්නේ හිතේ තියෙන විතර්ක ධාරාව නවත්තන්න පුළුවන් ශක්තිය ඇති තැන. බොහෝ නවක යෝගීන් සමහර වෙලාවට තමන්ගේ භාවනාවේ යම්කිසි අත්දැකීමක් ප්‍රතිමයෙන් ලබන්නේ නැතනේ. සමහර වෙලාවට රහස් වෙන්නේ උතන. භාවනා කරලා කරලා කරලා බැරිදන සක්මනට බහිනකොටම ඒ පියවර දෙකක් ගන්නකොට රහත් වෙලා තියෙනවා. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. ඒ වගේම එහෙ කෙරවලට ගිහිල්ලා නවතිනවා. තත්පර දෙක තුනක් Taman ගැන හිතාගෙන නැවතිලා දැන් හරවනකොට හැංග හිතත් එක්ක හරවනවා. දැන් අපි වෙන දෙයක් කියාරගත්ත බල බලා මෙහාට බල බලා නෙවෙයි. මේ ඇඟ හැර වෙන විදියටයි හිත හැර වෙන්නේ. ඇඟත් එක්ක මේ තත්තාරෝ ගන්න. ඒ කියන්නේ ඇඟ හැර වෙන දේ උදේට බලන්න. බලලා නැවතත් අපි තත්පර දෙකක් තුනක් හිතලා හැරුණු ගමන්ම යන්නේ. තත්පර දෙකක් තුනක් හිතලා නැවත ආරම්භ කරනවා. එහෙම කරන්නේ හිතක් පිට යන්න තියෙන අවකාශය නතර කරනවා. එහෙම නැත්නම් අපි නිකාන් ඇවිල්ලා හැරෙනවා අනිත් පැත්තට යනවා නිකාන් ඇවිල්ලා හැරෙනකොට අර ගුවන් පාගෙන අර කට්ටිය වගේ තමන්ට මතක නැති වෙනවා කොහෙද ඉන්නේ උදේට පහළද ඒකෝන්නේ මේක රෝලද කියලා ඔහේ යනවා. ඒකෙන් නතර වෙන්න ඕනේ නිසා තමයි මේ අපි විසින් හරියටම මේක කර යුත්තේ. නමුත් සමහර යෝගීන්ට පුළුවන්කම තියෙනවා මේ මොකුත් නැතුව නිකම්ම සක්මනට බහැලා මධ්‍යස්ත වේගයකින් ඉස්සරහට යනවා. එහෙම හැරෙනවා. ආයෙත් ආපහු එනවා. ඒක වේගෙන් කරන්න පුළුවන්. ඒ වේගෙන් කරන්න පුළුවන් වෙන්නේ වින්නතුනි මුල දවස් වල හිමින් කරපු කෙනාට. හිමින් පටන් අරගෙන ටිකක් උණු වුණාට පස්සේ එනවා හැරෙනවා යනවා එනවා හැරෙනවා යනවා. නමුත් යෝගියා දන්නවා ඒ හැම අවස්ථාවකම මොකක් හෝ හිටපු බව. ඒක තමයි සක්මනේ කරන වේගය. නමුත් සමහර අය හිත උද්දච්චයටපත් වෙලා මේ දැවිස්සිලා භාවනාවක් කරන්න බැරි වෙලාවට ටිකක් වේගින් සක්මන් කරන්න ඕන. එහෙම සක්මන් කරගෙන යනකොට ටික ටික හිත තැම්පත් වෙනකොට වේගය අඩු වෙනවා. නමුත් විපස්සනා කරන යෝගී කොහොමද හිමින් කරන්නේ? බොහොම හිමින් කරන්නේ. තත්පර 30ක් විතර යනවා පාදිය උස්සන්න. තත්පර 30ක් විතර යනවා පාදිය ඉදිරියට යවන්න. ඒ විදිහට තමයි ගුරු මේ භාවනා කරන්නේ. තනිපස්සෙන් ඉන්දේන කොච්චර වෙලාවක් ඉන්න ඕනද එක පයෙන් අනිත් කකුල මෙතනින් ඉසිච්ච කකුල අතෙන්ට යනකල් ඉන්න ඒක ලේසි පාසු වැඩක් නෙවෙයි. ඒ අර සුස්ක විපස්සනා කරන දිඹීම හැකිලිම කරන යෝගීන් එහෙම කරනවා. ඒ මොකද එහෙම නොකළොත් ඒගොල්ලන්ගේ හිත අරමුණට ගන්න අමාරුයි. හිත බාධා වෙන්න පුළුවන් ඕනෙලා විසිරෙන්න පුළුවන් සමාධියක් නැති නිසා. ඒකයි එයා කරන්නේ. සක්මන මෙනෙහි කිරීම වම දකුණ වශයෙන් සුවපත් සුවපත් වශයෙන් බුද්ධෝ බුද්ධෝ වශයෙන් ඔසවන ඔසවන වශයෙන් වම දකුණ වශයෙන් මෙනෙහි කරන්න පුළුවන් මූලික වශයෙන් හිත පිටට යන එක නවත්තා මේ සුවපත් ඒවා ඒවා අවශ්‍ය නැහැ බුද්ධෝ බුද්ධෝ අවශ්‍ය නැහැ ඒක ඕනෙම නැති දෙයක් ඔසවනවා තබනවා වශයෙන් විපස්සනාවටයි කරන්නේ නමුත් සමහර විට මේක කරනකොට හිත විසිරෙනවා වැඩි වෙනවා ඒ අය කැමති විදිහට කරන්න පුළුවන් සමතේ කරන කෙනා වුණා. ඔසවනවා යවනවා කියලා කියන්න පුළුවන්. තබනවා කියන දෙයට වෙලාවම. ඔසවනවා තබනවා යවනවා කියන්න නම් යවනවා තබනවා කියන්න සෑහෙන වෙලාවක් ඒ කාර්යය ඉන්නේ. මේ නිසා උද්දච්චයකටපත් වෙනවා. ඔසවනවා තබනවා විතරක් කියලා යන්න පුළුවන් නම් ඒ වේගයට ගැළපෙනවා Tamange ඒ උච්චාරණය. ඒක තම තමන් විසින් තීරණය කරන්න ඕනේ. මේ විස්තරයක් පැහැදිලිට වදාළ විශේෂ කොහොමද තියෙනවද ඒකට අදාළ ওই ප්‍රශ්න දෙකට අහන්න ප්‍රශ්න දෙක ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් සක්මන් භාවනාව ආරම්භ කරන නවතිස් පස්සේද අපි අර වචන පාවිච්චි කරන්නේ නැත්නම් ඒක ප්‍රගුණ වුණාට පස්සෙත් ඒ වචන අපි පාවිච්චි කරනවා. සමහරවිට දැන් මට මුලදී අත් වශයෙන්ම වචන පාවිච්චි කිරීම අවශ්‍ය වුණා. දැන් අත් වශයෙන්ම මට සක්මන් භාවනාව කරගෙන යනකොට මට ඒ ක්‍රියාව මනමින් ප්‍රකටව පේනවා. ඒ නිසා වචන පාවිච්චි කිරීම හිතින් අත්හැරලා ඒ ක්‍රියාව දිහා බලන ඉන්නවා. දැන් ඒක ප්‍රකටව ඒ ක්‍රියාව පෙනෙන නිසා ඒ වචන පාවිච්චි කිරීම කළ යුතු ස්වාමීන් වහන්සේ තමයි. ඕනේ. ගොයෙත් ඕනේ. ඊළඟ ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී ආස්වාස ප්‍රස්වාසයේ මනමින් ප්‍රකට වෙන අවස්ථාවක් ආවම පස්සේ ඒ ආනාපාන සතිය පිළිබඳව සිත මෙනෙහි කරමින් සක්මන් කරනකොට අර සක්මන් භාවනාව එක්තරා වේගිය අඩුවීමක් සිදු වෙමින් තමයි ඒක කරන්න සිද්ධ වෙන්නේ. නමුත් එහෙම ආනාපාන සතිය බලාගෙන යනකොට යම්කිසි කාල පරාසයක් ගියාම ඉබේම නැවත ආනාපාන සතිය නොදැන කප්පයක් ඇති වෙනවා. ඉතින් ඒ වෙලාවට නැවත සක්මන් භාවනාව නේද ස්වාමීන් වහන්සේ මේ කරන්නේ. සක්මන් කරනකොට ආනාපාන සතිය හෝ එහෙම නැත්නම් පියවරට හිත තියන්නේ ප්‍රධාන වශයෙන්ම අපි හිතුවිලි නවත්නවා. නමුත් ආනාපානයේ හිත තියාගෙන කරන කෙනාට වැඩ දෙකක් එකක් තමයි තමන්ගේ බාහිර සිතුවිලි නතර වෙන එක. අනිත් එක තමයි ආනාපාන සති භාවනාව කරන එක. එතකොට සක්මන් කරමින් ආනාපානයට මිත දාගෙන ඉන්නේදී ඒක දිනු වෙනකොට තමයි සියුම් වෙන්නේ. සියුම් වෙවි සියුම් වෙනකොට වේගෙත් අඩු වෙනවා. ඊට පස්සේ හොඳටම සියුම් වුණා. ඒ නිසා තමයි දැන් තමයි භාවනාවට වාඩි වී යුතු තැන. ඒකට තමයි සක්මන කෙරවලේ ආසනයක් තියන්නේ. එහෙනම් අපේ නෑසර් නම් තිබුණා. ඉතින් ඒ වෙලාවට ගිහින් වාඩි වෙන්න. ස්වාමීන් වහන්සේ මම නොදන්න කම නිසා අද කලේ අර සක්මන් භාවනාව යම් කිසි කාල පරාසයක් කරන් යනකොට ආස්වාසයේ ප්‍රස්වාසයේ නැවෙමින් පැත කරනකොට ආස්වාස ප්‍රස්වාසයට ඉතියොල වෙලා කරගෙන යනකොට සක්මන් භාවනාවත් හිමින් හිමින් හිමින්ම අර වේගය අඩු වෙනවා. නමුත් එක්තරා කාලයක් ආස්වාස ප්‍රස්වාසයේ නැවෙමින් හොඳට ප්‍රකට වෙනවා. නමුත් අර එහෙම යනකොට පසු ආස්වාස ප්‍රස්වාසයේ සංසිඳන නිසා ඔබ වහන්සේගේ අර මට ඒ උපදේශ ලබා ගන්න අද උදේ ගත්තට පස්සේ නැවත මම මේක ඇහුවේ මම කරේ ඊට පස්සේ නැවත ආස්වාද පාස්සේ නොදෙමිය නිසා මම කරේ නැවත ආපසු ආනාපාන සති භාවනාව විකින් අත්හැරලා නැවත මම සක්මන කරේ හිතේදී ආනාපානයේ සක්මන් කරද්දී මතුනොත් හොඳට කොයි වෙලාවක හරි ප්‍රකට වෙනවා ඒක තමයි අවශ්‍ය තව තවත් කරනකොට සියුම් වෙනවා. නමුත් එක හිටගෙන ඉන්න. සක්මණේ හිටගෙන ඉන්න පැයක් වුණත් කමක් නැහැ. මේ තලිස් තද කරගන්න ඇති. මුචක් තනිස්ස පොඩ අතුලට නම. මේ මේක ගන්නවා ස්ථිර තියාලා. මේ ඉන්නකොට. වැටෙනවා වැටෙන්නේ. ඉන්දියාවේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වහන්සේගේ ධර්ම දේශනාවලදී සඳහන් වුණා මව කුසක කලයක් ඇති වුණ අවස්ථාවේදී විඥානය බැස ගන්න බව. දැන් මෙතනදී මේක මට පැහැදිලි කර ගන්න අවශ්‍යයි. දැන් යම්කිසි ගන්ධබ්දයේ කියන අවස්ථාවේදී දැන් ඒ ඥානවල දෝෂයක් නිසාද ඔහුගේ යම් යම් ඒ අන්ධකාර භාවයක් ඇති වෙන්නේ නැත්නම් අර දැක ගන්නකොටම ඒ විඥානයේදී ඒ නැත් ඒ ගන්ධබ්බයාගේ පෙර කුසල කර්මයන් අනුවම ඒ ඒ අසතෝ කනරෝ නාය ඒ වගේ ඉන්ද්‍රිය දුර්වලතාවය ඇති වෙනවද කියන එක තමයි දැනගන්න අවශ්‍යයි සිද්ධ වෙන්නේ සාමාන්‍ය මානව ජීවිතයක් ලබනකොට හොඳ කුසලයෙන් උපදිනවා ප්‍රියේතුක කුසල. ප්‍රියේතුක නැතුව උපදිනකොට තමයි ඔය අන්ධ වී ආබාධ ඇති වෙන්නේ. නමුත් සමහර විට හොඳ ප්‍රියේතුක කුසලයෙන් ප්‍රතිසන්දිය ගන්නවා. ඊළඟ චිත්තක්ෂණයේදී කුසලයක් එනවා. එතන ඉඳලා ඒ කලලේ විනාශ කරනවා. එතකොට හොඳ පිරිසිදු ගන්ධබ්බේක් නෑ අතනට එන්න. කොහේ හරි තැනක නැති වෙච්ච කෙනෙක්. අපායෝ, දිව්‍ය ලෝකයෝ, තිරිසන් ලෝකේ මොන ලෝකේ කාලා. නැති වෙච්ච සත්වයේ ඒ ක්ෂණයෙන්ම මේ කල්ලට එන්න. නැතු උඩින් බල බල තෝරගෙන යන්න නෙවෙයි. එන්න බෑ. නිසා ඒ කලලයට ඇතුල් වෙනකොට තේරි තමයි ස්ත්‍රී පුරුෂ භාවයේ නින්නේ. ස්ත්‍රී පුරුෂ භාවයේ දකින්න අර වෛද්‍ය විද්‍යාවටත් පුළුවන් ওই කලලෙ. අද කලලෙත් පුළුවන්. නමුත් අරගෙන කරන්න බෑ. නමුත් මාසයක් දෙකකට ගියාට පස්සේ පුළුවන් කියනවා. නමුත් ඒ කලලෙ ගත්තොත් පුළුවන්. දැන් කල්ලයක් කරන් පරීක්ෂා කරුවොත් ඒක ස්පර්ශ කියන්නේ පුළුවන්. ඒ පරීක්ෂණය කළේ නායක පිටුදුනි මම එතකොට විඥානයක් නැතුව ස්ත්‍රී පුරුෂ භාවයක් ඉන්න බෑ. එන සත්‍යයක් කියන්නේ. ඒ මොහොතේ. එතකොට පිරිසිදු උපන් සත්‍යයට ඊළඟ මොහොතේදී අකුසල කර්මයක් ආවොත් ඒ උපදින රූප, කර්මජ රූප අන්න විකෘති වෙනවා. සමාජයේ ඊට වඩා කල් ගිහිල්ලත් ඒක වෙන්න පුළුවන්. දැන් පොලියෝ හැදෙනවා. අපි හොඳට ඉන්න පුරුෂයෙක් හොඳට ශක්තිමත් වෙන්න නිරෝගී පුරුෂයෙකුට පොලියෝ ඇදුනාම ඒකත් ක්ලීන් වෙලා. ඒ කර්මය ආව. කර්මජ රූප දැන් බර උරෝසු විකෘති කර්මජ රූප උපදිනවා. නමුත් ඒ පුද්ගලයාට පුළුවන් චිත්ත ශක්තියක් තියෙනවා නම් චිත්තද රූප වලින් මේක නවත්තන්න. තරමක් දුරට. මොකද චිත්තද රූප උපදිනවා කර්මජ රූප උපදිනවා ඊළඟට ආහාරජ රූප උපදිනවා දැනට ආරම්භ තියෙන ආහාර අනුව දවස් තුනක් යනකම් එක වේලකින් ඍතුයෙන් උපදින. ඍතුව කියලා කියන්නේ ඒ එක් රූප කලාප තුල තියෙන තේජෝ ධාතු වෙන තව රූප කලාප පහ පහයි කියලා උපදිනවා. ඒ උපදවන රූප නිසා මේකේ රූප තියෙනවා. චිත්තද රූප, උතුජ රූප, ආහාරජ රූප වගේ මොකක්ද? කර්මජ රූප තමයි අර විකෘති භාවයට පත්වා නිසා කර්ම නිසා. ඒකට රුකුල් දේම හෝ ඒක නැවැත්ීමේ බලය චිත්ත රූප වලටත් ආහාරජ රූප වලටත් තියෙනවා. මොකද ආහාරජ රූප කියන්නේ බෙහෙත්. බෙහෙත් ගන්නකොට මේක නාතින් හේතු ඒකයි. ඒ වගේම චිත්තද රූප තියෙනවා. තමන් භාවනා කරන සමහර ඔය භයානක රූප නැති කරන දැන් අර මොකද මේවට කියන්නේ පිළිකාරෝ. ඒවා නැති කර කර තියෙන්නේ භාවනා කරලා. ඒ චිත්ත රූප වල බලෙන් අනපන සති භාවනාවේ ධර්ම කරලා තියෙනවා. අර කර්ම චිත්ත වල වේගෙන හරි ප්‍රශ්න උත්තර ප්‍රශ්න කරලා ගැන පැහැදිලි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. නැත්නම් බාහිර ගැන අනාත්මය ගැන. අනාත්මය ගැන. ආත්මය ගැන කියන්න පුළුවන්. ආත්මය කියන්නේ. දැන් මාත්‍යට ආත්මයක් තියනවාද? ප්‍රශ්නයක් ඇහුවා. ආත්මයක් තියනවාද? මම කියනවා නේද? ඉන්න බව තේරෙනවා. උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක් නේ. මහත්මයක් දැන් මහත්මයට මම කියනවද උතන? මම කියනවා අපි අපි විශ්වාසය. දැන් කොණ්ඩි පිරුවේ. කොණ්ඩි ඔය ගිහින් පිරුවේ. මේක නැති කරන්න අපි අපට මම ඉන්නවා. නැත්තම් මම මේ විදිහට සිල් පුරවනද මෙතෙන්ට? ඩාඩිලා මම ඉන්නවා. එකක් ඒ ඒ පුද්ගලයාට තියෙන නියමලා තියෙන අනුව ඒ වාර්තේ හැඩ වැඩ වෙන්නත් ඕනේ. මම එක්ක ඉන්නවා දැන් මට තේරෙනවා. මම නේ බණ අහන්නේ. ඒක සම්මුතිය. බුදුරජාන් වහන්සේ කියනවා අනාත්මයි කියලා. තථාගතයන් වහන්සේ නුඹලාට කියනවා මහණෙනි මම ඔබට කියන්නේ නෙමෙයි කියනවා. කියමි කියනවා. එහෙනම් මම ඒ සම්මුතිය. අනාත්මය කියලා කියන්නේ ආත්මයක් වශයෙන් සත්ව පුද්ගලයෙක් වශයෙන් නැතිකම. දැන් අපි විග්‍රහ කෙරුවොත් කාර් එක. අපි කාර් එකක් ගේනවා මෙතෙන්ට Mercedes Benz. කැමතිද? ආසද? කැමතිනේ? ඉස්සෙල්ලා කැමති වෙන්නේ පාටට. පිටින් තියෙන. ඊළඟට කැමති වෙන්නේ හැඩයට. බැජ් එකටත් කැමති. ඒ තියෙන සතහන. ඊළඟට ඇතුලේ තියෙන දේවල් බැලුවාම තියෙන අංග. අපි ඔක්කොම වෙන් කරමු. තහඩුව ගලවමු. තහඩුව ගලවලා තීන්ද ටික සූරලා පැත්තකට දානවා. තහඩුව තල්ල කෙලින් කරලා දානවා. වී ටික ගලවලා පැත්තකට දානවා. ඔක්කොම දානවා. හෙඩ් එක දානවා. සේරම දානවා. දැන් කෑලි ගොඩක්. කාර් එකක් තියනවද? අපි ඒකට කාර් එක කියනවද? කෑලි ගොඩක් තියෙනවා. ඒ වගේ අපේ දොස්තර මාතුත් මෙතන ඉන්නවා නම් කැලි කපලා ගත්තාම කෙස් ටික අපි ගලවන පැත්තකින් තියෙනවා. ලස්සන කෙස් ටිකනේ. හිසේ දිනකොට විදින්නේ ලස්සන ඔබ එළියට ගත්තාම ලස්සන. කවදාද මානේ? මහත්යා නිසා ඔය කෙස් කොණ්ඩේ ලස්සනයි යාට. හරි හඩයි කියනවා. නමුත් ඒ ටික නම් කවල තව කෙනෙකුගේ ඔළුවෙන් තිබ්බොත් ඒවා හැඩ නැහැ කොණ්ඩෙට. මොකද මේ මගේ අර රූපෙට ගැලපුණා. මේකට ගැලපෙන්නේ නැහැ. කොණ්ඩෙත් කැත වුණා යා නිසා. ඒ වගේ කෑලි ගොඩක්. කේසාලෝමානකා දන්තාතතු කියලා අපි බලනකොට වෙන් වෙලා බලනකොට මේකේ නෑ මම. මේකේ තියෙන්නේ රූප ගොඩක් තියෙනවා. මේක රූපයක්වත් දැන් අපි බණ කියන්න පටන් ගන්නකොට මේකේ තිබුණේ කර්මජ රූප. දැන් තියෙනවද ඒක? පරමාණුව තියෙන කොච්චර වෙලාවක්ද? පරමාණුවටත් වැඩි අඩු වෙලාවක් තියෙන මේ රූපය. චිත්තක්ෂණ 17ක්. චිත්තක්ෂණයක් කියන්නේ තත්වයකින් කෝටි 100න් පංගුවකට අඩු කොටසක්. එතකොට එක කර්මජ රූපයක්වත් තියනවද මෙතන වාඩි වෙච්ච? එක චිත්තද රූපයක් තියනවද ඒ රූප ඔක්කොම සිද්ධිය. ආහාර විරූපත් ඒ ඒ මොහොතේ මැරෙනවා නැවත නැවත පිළිගන්න. ඍතුව කියන්නේ ඒ ඒ රූප කලාපවල තියෙන ඡේදෝ ධාතුව. අරවා විනාශ වෙනකොට ඒකත් විනාශ වෙනවා. උතුජ රූපත් නැහැ ආහාරජ රූපත් නැහැ. ඒතකොට රූප ගොඩක් වෙන එක තිබුණා. කෙස් කියලා ගත්තෙත් රූප. කැවුම් කියන්නේත් කිරිබත් කියන්නේත් අතිරහ කියන්නේත් එකම දේනේ. එහෙම නේද? බැලුවොත් ඒකෙත් සීනි දිනවා මේකෙත් සීනි දිනවා ඒකෙත් පාට දිනවා මේකෙත් පාට දිනවා ඔක්කොම ආහාර. නමුත් කනවල රස වෙනස්. ඒ නිසා දැන් තේරෙනවානේ අපි කැවුම් කියන්නේ නැති දෙයක්. ඒ ඒ මොහොතෙත් ඒක නෑ. ඒක හැදුනෙත් නැති දෙයකි. කාර්යක බියුනේ කැලිවුද කියලා. තීන්ත බෙලික්ක ඇතුළේදී තීන්ත ලස්සනද කැමතිද? ඒකට තීන්ත කියනවා. තහඩුව නිකම්ම තහඩුවක්. වහලෙට ගාවම වහලෙ තහඩුව. අර කාර්යකට ගාවම කාර්යක. ඒකට දැන් තේරෙනවද ආත්මය කියන්නේ ඔක්කොම එකතු වෙලා මේ නටන සිතත් එක්ක මම කියලා මේක අල්ලගත්තම එතන තමයි ඒක නැතුව බලන කෙනාට තමයි අනාත්ම. අනාත්මය කියන එක හිතලා නෙමෙයි අවබෝධ වෙන්නේ දුකයි අනිච්චයි කියන එක වැටෙනකොට අනාත්මයට. ඒක ශනියක් පාසා මේක ඇතිදෙන ඇතිවීම නැතිවීම සිතත් කතත් දකින්නකොට තමයි පාරේ. ඒ අනාත්ම. චින්තාවෙන් නෙවෙයි. ඒ කියන්නේ ස්වාමින් වහන්සේ මම කියන එක අපි විසින් මේ වචනේ දාලා නිර්මාණය කරගන්න සංකල්පයක්. සංඥාව. ස්වාමීන් වහන්සේ අමාබිදු කියන ඒ පොතේ මම දැක්ක මායමි ස්වාමීන් වහන්සේ කියලා තියෙන සබහව දෙවර්ගයේදී කියන. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. සබහව දෙවර්ගයේදී. කවුද කියලා තියෙන්නේ? අමාමි අමා බින්දු කියන පොතේ මහාන මහන්සේ ලියලා තිබ්බ විදියට කියනවා. අවසරයල් දිගාදී මම නම් ඔක කියුවේ නෑ මට මතක නෑ 1990 අමාබිදු කියලා මේ මුකුත් කරලා තිබ්බ පොතක් එක කීදී මානි මහන්සේගේ අත්අපරම දිගාදී බලපිය අපලට අංක 6 මම මට මතකක් නෑ මම හිතන්නේ සැබෑ දෙකක් තියෙනවා. සම්මුති සත්‍ය, පරමාර්ථ සත්‍ය කියලා දෙකක්. සම්මුති සත්‍ය කියන එක තමයි මේ අපි ඔක්කොම ගණන් ගන්නේ. පරමාර්ථ සත්‍ය කියන එක තමයි. දැන් පුද්ගලයෙක් ඉන්නවා මෙතන මම. ඔබතුමා ඉන්නවා. ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා. මේ ගහ තියෙනවා. මේ ඔක්කොම සම්මුති සත්‍ය. පරමාර්ථ සත්‍ය කියන්නේ මෙතන ඇත්තටම තියනවාද? හරියට අපි දැකලා තියෙනවා වක්කඩ කියන එක දන්නවද ගමේ? විලේ වතුර වැටෙන තැනක සූ ගන්නවා. අපි යනකොට පේනවා පෙන කැටියක්. අපි එතනට ගිහින් බලපුවම පෙන කැටියක් තියෙනවා සූ ගන්න. හවස ඉස්කෝලේ ගිහින් දවල් එනකොටත් පෙන ගැටි හිටියද ගම ඉස්කෝලේ යනකොට දකින්නනේ වෙල පැත්තෙන් එනකොට හොරේ කැලෑ පැනලා යනකොට අතන පෙන ගැටි තියෙනවා උදේ දැක්ක පෙන ගැටි දොය තියෙනවා මේ බින්දු ඔක්කොම ඉවරයි. අර සූ ගන්න බින්දි පුපුරනවා. පුපුරන්න පුපුරන්න එකතු වෙනවා. ඒ වගේ මේකේ මමෙක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා සම්මුති වශයෙන් අපිට. ඒ සම්මුතිය පිළිලා තමයි අපි මේ ප්‍රතිපදාවට බහින්නේ. නමුත් ඒ දකින්නේ පරමාර්ථය. පරමාර්ථ වශයෙන් අපි සුතමේ ඥානයක් තියෙනවා. මේකේ නෑ කිය. අපි පිළිඅරන් තියනවා නේද? අපිට පිළිඅරන් ගන්න පුළුවන් නේද? එහෙම නේද? මොකද අපි කෙස් ගහක් කඩලා අපි ගින්නට ඇල්ලුවොත්. ඒක ඇලු ටිකක් වුණාට පස්සේ අපිට තේරෙනවනේ. මෙතන නැහැ කියලා. ඉතින් තිබුණ දැන් නැහැ. නමුත් ඒකක් නැති වෙයි. ඒ නිසා පරමාර්ථ සත්‍යය සම්මුති සත්‍යය කියන එකට වෙන්න ඕන. ඒ සත්‍ය දෙකක් සැබෑ දෙකක් තියෙනවා. මාතහමදී ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් භාවනාවට වාඩි වෙලා තමන් ඉන්න ඉදිරියේ තමන්ගේ ශරීරයේ කොටස් එකින් එක අත්ති මස්මින් කායෝ කේසා ලෝමානකා දන්තා කටෝ මන්සන් මේ ශරීරයේ කොටස් මම දැන් මේ ඉදිරියෙන් කියනවා කියලා හිතාගන්නේ මම එහෙම සුදු වෙලා පෙළ ගැස්සලා ඉවර වෙලා භාවනාව කරන්නේ කොහොමදයිද සම්මා හොඳ නෑ මේක ඇතුලේ බලන්න කෙලින්ම අපි රූපයක් දැකලා තියෙනවා නම් පහසුයි. අපි ඒ මල සිරුර පරීක්ෂා කරන වෙලාවට වෙලාවට බලලා තියෙනවා නම් අපිට පහසුයි. එහෙම නැත්නම් අපි රූපයක හරියට ඇඳපු එකක් දැකලා තියෙනවා නම් පහසුයි. එහෙම නැතත් ඒ පහසු වෙන්නේ සමාධියක් හරියට නැති කෙනා. හොඳ සමාධියක් තියෙන කෙනා තමන්ගේ සමාධියකට සමාවැදිලා නැගිටලා ඒ ආලෝකයේ යොමු කරනවා තමන්ගේ ශරීරය ඇතුළට. යොමු කරලා බලාගෙන යනවා. මෙහෙම ඉඳගෙන බලනවා කේසා කියන හිසනේ. ලෝමානකා කියලා මෙහෙම මේ එක කුක්කියක් වගේ කියන මේකට හිත යොමු කරලා මෙහෙම කියාගෙන යනවා. තරමක් වෙලා ඔය විදිහට තේරෙන්න යනකොට ටික ටික ටික ටික හිත හිත නොදුවා මේ කොටස් තුල හිත බැඳි බැඳි යනකොට සමාධියක් තව නැගේ. සමාධියක් නැති කෙනාට සමාධිය ඇති වෙනවා. සමාධිය තියෙන කෙනාට දකින්නකොට පේනවා කොටස් 32. ඊට පස්සේ යා මේ කොටස් 32 බලනවා. තමන්ගේ කොටස් 32 බලලා අට්ටි අට්ටි විඤ්ඤාවක් අංගිය ඔක්කොම බලන බුදුහාමුදුරුවෝ මොන කන්නඩිය දාලාද මේක ඇතුලේ වැළෙන්නේ අර මාලිගාවට කුමාරයා කවදාවත් මල සිරුරක් දැකලා තිබුණා සමාධියෙන් බලන්න කිව්වා නාස්රි විද්‍යත් තිබුණා එනිසා දීප චක්කෝ තිබුණා බැලුවා දීප චක්කෝනේ නෑ සමා චතුරාර්ය ධ්‍යාන සමාධිය තියෙන කෙනාට බැරිය ඒක බලලා ඒ කොටස් 32 හොඳට දිනුම බලන්න. ඒ විතරක් නෙවෙයි. Taman ඉදිරියේ ඉන්න පුද්ගලයාගේ කොටස් ටික බලන්න. පිටිපස්සෙත් බලන්න පුළුවන්, හතර පැත්තෙත් බලන්න පුළුවන්. මුළු ශාලාවෙම එන්න ඇගේ Taman වාඩිලා බලන වාට්ටියක් ටික අම්මු වාටි ඇසට උලා පිළිගෙන ඉන්න භාවනා කරනවා. බය වෙන්නේ නැහැ. කෙනෙක් ආව දාන දෙන්න. දැන් මාස 6ක් විතර ඇති. ටිකක් පැකිලි පැකිලි ඉඳලා අන්තිම දැරුව ප්‍රශ්නේ නිමෙන් කිට්ටුවට ඇවිල්ලා මම ආනාපාන සති කරනවා මට දැන් හොඳට පුළුවන් මට නිමිත්ත ආවා ලෝකේ ආවම ඒකට ගියා මම දවසක් විතර භාවනා කළා මට මට පැයක් විතර ඉන්න පුළුවන් කියලා කිව්වා කිව්වට පස්සේ මම කිව්වා එහෙනම් දැන් ඉතින් අද ගිහිල්ලා අර කොටස් 32ක් මෙන්න කරලා බලන්න කියලා මට පුළුවන් කිව්වා කොහොමද බලන්න බලපුවා මට පේනවනේ කිව්වා එහෙනම් මට කියලා අනිත් කාමරේ බලනවා. දැන් පේනවා. කවුරු බලලා හිතට යොමු වෙනවා. මට දැනුත් පේනවා අල්ලපු කාමරෙත් ඇට රැකිලක් තියෙනවා කියලා මත් කියනකොට මත් පේනවා කිව්වා. ඒ නිසා කරලා බලන්න. මේකේ ගොඩ ගන්න දෙපා එළි. මේක ඇතුලේ තියෙන ඇතුලේ බලන්න. සමහරට දැනුත් තියෙන පුළුවන් වගේ පුළුවන්. ඒ තැන්වල ඇහැට ඇහැට වැටෙන ඇහැ ඉදිරිපිට තියෙන පාස් වෙනකොට සෑම දෙයක්ම මේ තමන්ට දැනීමක් එන්නේ නැහැ. තමන් හිතුවත් පමණයි දැනෙන්නේ. ඒක මානසිකාරයේ සමහර ඒවා ඒක වැටුනහම ඒක තියෙනවා පහළ වෙන ස්වභාවය. ඒක පිළිගැනීම. ඒක බැලීම විග්‍රහ කිරීම කරලා තීන්දුව කරලා දෙනවා අපිට බාර අපිට බාර දුන්නා නම් අපි නටන්නේ සිතුවිලි පහල කරගන්න. කුසල කුසල. ඒ කුසල කුසල වලින් පස්සේ නැවත සිතකට බාර දෙනවා මේක කර්ම වශයෙන් රැස් කරා. මෙතන මේවා ඉවරයි. නමුත් මතු අනාගතයට විපාක දෙන ටික ඊගාවෙ තියෙන්නේ. ඒ වගේ අපි සාමාන්‍යයෙන් අර ජවන කියන කොටසදී අපේ ඒව හරියට දුවන්නේ නැත්තම් කියන්නේ අරමුණ අපි ගන්නෙ නැත්තම් ඒක භාගෙට දුවන සමාජ රූපවාහිනිය දිහා බලන් ඉන්නවා අතරින් පතර පේනවා මොනවද කියලා දන්නේ නැහැ සමාජයට කතා කරනවා කෙනෙක් ඉස්සරහා ඉන්නවා නිදිමත භාගෙට ඇවිල්ලා වචන තේරෙන්නේ නැහැ එහෙම නේද අන්න ඒ වගේ එක හරියටම මානසිකාරයට ගත්තොත් තමයි අපිට පේන්නේ. ඒකට ඒක උසල උසල ඇති එතකොට මේ නොගන්න ඉන්න පුළුවන්ද? සමහර දේවල් අපිට පුළුවන් අපිට අවශ්‍ය නම් නොගෙන ඉන්න. නොගෙන ඉන්න කියන්නේ මාත්‍යා මාධ්‍යා බලනවා මම මාත්‍යා දිහා බලනවා. පාර යනකොට අපි මේ දැක්කා දිහා බලනවා අපිට ගානක් නැහැ. අපි හදිස්සිය යනවා නම් අපිට වැඩක් නැහැ. අපි හැබැයි අපි ඕන කියලා හිතුවොත් හැරිලක් බලනවා. එන්නේ. එතකොට හුඟක් හුඟක් දුර දිගේ. දකින්නකට වෙන්නේ. නුවණින් බලන්න පුළුවන්. නුවණින් බලන්න පුළුවන්. එතකොට නොගෙනින්නත් පුළුවන් බැරි පෙන පෙන පෙනි පෙනි. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැක්ක දේ ආකාර සටහන් වශයෙන් ගන්නවා කියන එක. ඔව් ඉතින් ඒක නිමිති ගන්නවා මොනවද නිමිති මේක හොඳයි මේ අවලා කියලා ගත්තා ඊට පස්සේ මෙයා කියලා ගත්තා නැත්නම් මේ දේ කියලා ගත්තා මේක ඕනේ කියලා ගත්තා හොඳයි කියලා ගත්තා කොච්චර දේවල් තියෙනවද ඔක්කොම සිතුවේ සිතිවිලි මවන්න නැතුව ඒක රූපයක් දිත්තේ දිත්තමත්ත භවිස්සති කියන අපි බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ධර්මයේ දැකහා දැක්ක දේ දැක්ක විදියට ගන්න. ඒ පමණින් නවතින්න. සුතේ සුතමත්තම් භවිත. මුතේ මුතමත්ත. මුත කියන්නේ නාසය දිව ශරීරය. ඒකට මුතේ මුතමත්තම් භවිස්සති. ඕක අපිට පුළුවන් දැන් කරන්න මම කිව්වා බනනා හින්දිනේ ඉඳගෙන. ඒ දිත්තේ දිත්තමත් භවිෂ්‍යති මං කියපු එකක් ගත්තේ. ඒකට ධර්මයට ගැලපෙනවනේ. ආ මුතුරායන් වහන්සේ අහවල් සූත්‍රයේ කියලා තියෙනවා දිත්තේ දිත්තමත් භවිෂ්‍යති ඔබ ගන්න දීපෝලේ හම්බුනේ. එවගේ දැක්කදී ඕනේ නැති දේ නොගෙන ඉන්න අවශ්‍ය දේ ගන්න. යෝනිසෝ මනසිකාරය කියන සිහි නුවණ කියන්නේ. එතකොට මෙතන කුසල සංස්කාරයක් ඇති වෙන්නේ කොහොමද? අකුසල අකුසල සංස්කාරයක් ඇති වෙනවා. මොකද කුසල සංස්කාර සසර දික් කරගන්නේ. ඉවරයි. උපේක්ෂාව කියලා කියන්න පුළුවන් උපේක්ෂාව නෙවෙයි තියෙන මොනින් අපි මධ්‍යස්ත වෙනවා ඒක. මධ්‍යස්ත වෙනවා. සිතුවිලි ඇති කරගන්නේ. උපේක්ෂාව කියලා එකක් තියෙනවා මේ මුලාවෙනත් උපේක්ෂාවක් තියෙනවා. මොකද ඡන්දේ නැහැ ඔහේ නිකන් ඕනකම තිබුණාට ඡන්දේ නැහැ ඒ වෙලාවේ දුර්වලයි. මනස දුර්වලයි. ඒක උපේක්ෂාව නෙමෙයි. මධ්‍යස්ථ උපේක්ෂාවෙන් බලන්න. ධර්ම මොකක්ද? බ්‍රහ්ම විහාරයක් තියෙනනේ උපේක්ෂාවේ. ඒ උපේක්ෂා බ්‍රහ්ම විහාරය. තරණමුදිතාවක් එක්කම ඒ බ්‍රහ්ම විහාර හතර අපි සාමාන්‍යයෙන් දෛනික ජීවිතයට අපි යොදා ගන්න කියලා කියනවනේ. ඒ දෛනික ඔය අපි මේ බ්‍රහ්ම විහාර හතර පාවිච්චි කරනවා නම් අපි මේ ඥාන පොදවලා ඒ විදිහට උච්චම අවස්ථාවට නෙවෙයි සාමාන්‍ය විදිහට කරනවා නම් යමක් දැක්කහම අපි කෙනෙක් දැක්කහම අපි සුවපත් වේවා කියලා හිතනවා. ඒක මෙත්තා බ්‍රහ්ම විහාර. ඊළඟට අපි දුකටපත් වෙච්ච කෙනෙක් දැක්කහම සුවපත් වේවා කියන දේ කරුණා. උදාරේ දුකෙන් මිදෙන්න. ඊළඟට අපේ කෙනෙක් හිතවත් කෙනෙක් දන්න කෙනෙකුට යමක් ලැබිලා තියෙනවා නම් වඩාත්ම හොඳයි ඒගොල්ලන්ට නිරීක්ෂයයි අපි අනේ හොඳයි කියලා සතුටු වෙනවා සාදු කියලා එතන මුදිතා ඒ වගේම මටත් අපිට අපේ අයට දේවල් වලට විපතක් වෙනකොට අහිතක් වෙනකොට මදහත් වෙන්න පුළුවන් නම් කම්පා නොවි හැබැයි අවශ්‍ය දේ කරන අදුවල ගින්න කිට්ටු වුණා වැටිච්ච කෙනා නමුත් අපි දුකක් බයක් නැතුව අපි ඒක පරිහරණය කරනවා. පාරේ යන කෙනෙක් වැටුනහම අපි අඬනවද කියන්නේ? නෑ නේ. ගිහලා නැගිටිනවා. ඒනවා. නමුත් අපේ කෙනෙක් වැටුනා හා පොච්චියේ කියලා නේද? එහෙම නේද අම්මලා? ඉතින් ඒ නිසා ඒ දිනට හත් ඉන්න පුරුදු වෙන්න මොකද දවසේ? උපේක්ෂාවට. ඒ බ්‍රහ්ම විහාරය හැටියට. ඒක තමයි මදහත්ව විපතේදී කම්පිත නොවි බැරිම. ඔක ඕක තියෙනවා එක සූත්‍රයක විපස්සනා වශයෙන් උත් විපස්සනා කියන්නේ අශ්‍රලෝක ධර්මය. අශ්‍රලෝක ධර්මයේ අපිට හැම දෙයකදීම අපි දෙපැත්තට යනවා. අපි සතුට වෙනවා ලාභෙට. අලාභෙට දුක් වෙනවා. සුඛ දුක්ඛ කොමම. මේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ යෝනිසෝ මනසිකාරයෙන් බලන කෙනා. ওই දෙකම ගන්නෙ නෑ කියලා මම දහත් ඉන්නවා. දෙකම ගන්න නැතුව මදහත් ඉන්න පුද්ගලයා නිවනට යනවා කියලා අන්තිමට කියනවා. මොකද යාට පුළුවන් වෙනවා හැම අරමුණක්ම ටිකක් කල් යනකොට අනවශ්‍ය අරමුණක් ඒක උපේක්ෂාව තමයි එතන තියෙන වෙලාව. අමසර සමහරවිට දැන් ඒ මේ වගේ අවස්ථාවල් ආපු මට ආදීනව දැක්කම විදර්ශනාවෙන් දැන් අපි ඇසරගෙන පිරෙනවා. ඒ වගේ සිතුවිලි ඒවා පුංචියද? ඒවා භවනාවට පටන් ගන්න ඉස්සෙල්ලා කරන වැඩ. දැන් අපි ඉන්නේ සිහියේ. දැන් ඉන්නේ මෙතන. අර හිත හිතා ඉන්නේ නෙවෙයි. අපි ඒවා නිසා තමයි මෙතනට ආවේ. නමුත් හිත ගොලනකොට එහෙම හිතනවා. හිත බෑන වෙලා කම්පිට වෙලා මොකට හරි යනවනම් එහෙම චින්තාමය වශයෙන් මෙනෙහි කරන එක හොඳයි. නමුත් එහෙම නැතුව හිත අපේ අරමුණට ආපහු වෙන්න පුළුවන්. තමන්ගේ භවනාරුම් දෙන්න පුළුවන් ලීසි. මම කියන්නේ සාමාන්‍ය අපේ ජීවිතේ දැන් ඔය ඇස ගැන කියනකොට මම කිය ඇස සුඛ කෑමක් ගැන ඒවල බලනකොට මම කියන්නේ ඔව් ආදීනව සලකනවා ආදීනව සලකන්න කියලා සූත්‍රයක් තියෙනවා ආදීනව විතරක් නෙමෙයි ඒ සූත්‍රය කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම මේ මොකද්ද විලයි ආස්වාදය කරනවා ආස්වාදයේ බලලා ආස්වාදයේ දැකගන්න කියලා ආස්වාදයේ බලලා ඊට පස්සේ තමයි ආදී ඊට පස්සේ තමයි නිසාරණය ඒ නිසා ආස්වාදයේ කියන එක බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රයේ විස්තරත් කරනවා කොහොමද මේ ආස්වාදයේ කියන්නේ ඒකෙන් දර්ශනයකට දීලා තියෙන පළවෙනිම එක තමයි රූප අපි රූපය ගැන කතා කරනකොට කය රූපය මන කියන තුනක් තියෙනවා ඒකට අපිට දැන් මේ කය ගැන කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ රූපය ගැන කියන්නේ ඉස්සෙල්ලා බලන්න 16 වියේ තරුණියක් ගැන කියන්නේ උස පිටිත් නැති මධ්‍යස්ත උස මධ්‍යස්ත මහ ඒ වගේම මධ්‍යස්ත වර්ග ඒතා ප්‍රියමනාප රූපයක් දැකලා ඔබට යම්සි කායික හෝ මානසික සුවයක් දැනෙනවා. මෙන්න මේක තේරුම් ගන්න ආස්වාදය කියලා. මේ ආස්වාදය දැකලා ඊට පස්සේ කල්පනා කරන්න මේ රූපය මෙහෙම වුණාට මේක මෝරනවා. මේක ලෙඩ වෙනවා. මේක අන්තිමට දිරනවා. අන්තිමට මහ පොළොවේ ඇදලා මේක අපිරිසිදුයි. මේ මේ ආදීනෙව දකගන්න. ආස්වාදයේ නොදක ආදීනෙවට යන්නේ ආස්වාදයක දැකලා යන්නේ කියන ආස්වාදයක් මේකේ තියෙනවා. ඒකට යම් සුඛ වේදනාවක් ආයේ කොහොම මානසිකව දැනෙනවද දැක්කා. මේක තමයි ආස්වාදය. ඒක තමයි ආදීනෙව ආදීනෙව දකින්න කියනවා. ආදීනෙව කල්පනා කරන්න කියනවා. මොකද ධානා කියන එකල් ඉන්න පුළුවන්. බෑ. අපි වයසකයි ඉන්නවා. එයා ඒක කරලා බලනවා මේක කියන්නේ. හැරමිටියක් අරගෙන කුණ්ඩේ ඉදිලා චූටියට බැඳලා තින්ගා පල්ලෙහාට නැමිලා එනකොට මෙයා කොහොම ඇද්ද කියලා අපි හිතන්නේ. එහෙම අපි හිතන්නේ නැහැ නේද? ඒකයි. දැන් ගෞරව සංඝවංශය දැන් බුදු පිළිම වහන්සේ තියෙනවා. මෙතනින් අපි ජපාන් බුදු පිළිම වහන්සේ කෙනෙකු චීන බුදු පිළිම වහන්සේ කෙනෙකු බුරුමේ පිළිම වහන්සේ කෙනෙකු මෙහෙම පෙළගස්සක් වුණා නම් අපේ කෙලින්ම අපේ හිත ගන්න මේ මේ මේ බුදු පිළිම වහන්සේ කරන්නේ කියන්න බෑ අර යාපනේ අනුරාපේ යාපනේ කියන්න බෑ මම ඉස්සර කරවල ගන්න නෑ පොඩි කාලේ හරි අප්පිරියයි දකින්නකොට පියාගෙන හේම දුන්න පලාතින්ද කුංචි කාලේ නමුත් තවසක් අහම්බෙන් බොහොම මානසිකයෙන් ඉදරාත් වෙලා අනිවාර්යෙන් හැකියාවක් තියෙනවා. ඊගාන්ට වෙලාවක් තියෙනවා. ආගෙන තාගෙන ගියා. අන්තිමට දැක්කේ කවවල කැල කාලෙට. එදා ඉඳලා කවවල කරනවා. කවවල දැක්කොත් කන්නේ ගඳක් ආවොත් පාරට ගිහින්. කිරි එල කිරි කියනවා. නමුත් ඒකත් පස්සේ නතු ගියා. උගන් දුගෙන් කල්පෙට දාකියවනේ. ඒ නිසා ඕවා වෙනස් වෙනවා. තාම අරූපීව පේන රූපය එකක් දවසක් යනකොට කොහොම විදිහට පේනවා. ඊටාම ප්‍රේමනාව පේන රූපය එක දවසක් යනකොට පාරින. ඒක දකින්නම වෙනස් බව. සාමාන්‍ය ස්වභාවය තමයි ඕනම දෙයක් දිහා හරියට දෙලින් බැලුවොත් ඒකේ අන්ත දෙකම කැපිලා යනවා. ඊටාම රූපත් කෙනෙක් දිහා හරියට බලන් හිටියොත් ඒ රූපය අඩු වෙනවා. ඒවගේම විරූපී දෙයක් දිහා හොඳට බලාගෙන ඉතිියොත් විරූපීකම සමානයි. බාහිර පිළිබඳ බාහිර භවය කියන එක නිසා තමයි ಜಾති ඇති වෙන්නේ. එතන තියෙන ಜಾතිය. ඒකට භවය තියෙන අතරේ භවය නිසායි ಜಾතියට ගියේ. නමුත් අපි භවය කියලා කියන්නේ මේ මිනිස් භවය. දේව ඕම කියනවා භව. ඒ නිසා භවෙන් භවයට යනවා. ඒ නිසා භව රාග කියනවා. එක જાතියක උපදින්න තියෙන කැමැත්තට භව රාග කියනවා. ඒක අතීතෙන් දාගෙන තියෙන භවය කියලා. තව එකක් තියෙනවා භවය කියන්නේ භව වීම, සිදුවීම, භව. හරිද? වෙච්ච කෙනෙක්. ඔය යවලා තිබුණ බුදුමෙට ඒගොල්ලන් තමහත්මයා භාවනා කඳුරක් පවත්වන. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ මම ඉන්න බව ආරංචි වෙලා එල්ලා මම නිකන් ගිහින් ඉතින් ජීවානේ ස්වාමීන් වහන්සේ මම මේ කඳුරක් කරන පොඩක් ඉන්නේ කියලා. මේක බලන්න. නිකන් නෙවෙයි ඉන්නේ කියලා. ඉතින් මම ගියා. දවස් 10යි. ඒගොල්ලෝ කෘතිම භාවනාවක් කරන බව මට ගියගම තේරුණා. කිසිම කතාවක් කරන්න බෑ. එතකොට ශාලාවේ සියලුම විදුලි පහන් දැල්වලා නෑ. ආලෝකයේ තියෙද්දි සුදුරවල් ලගිනවා. අර සේරම මේ වගේ පංකා සේරම ක්‍රියාත්මක කළා හොඳට ඒක ටික වෙලාවක් තියෙනවා. කියලා ඉවර වෙලා පංකා සේරම නානවා. නවත්තර දොරවල් වහන. වහන කෙරවලින් දොරයි මේ පැත්තේ පොඩි දොරයි ආයි. ඊට පස්සේ තමයි යෝගීන් ඇතුළට ගන්නේ. ඉතින් යෝගීන් ගිහින් වාඩි වෙලා ටික වෙලාවක් අර අර පටියකින් දෙන උපදේශ ටිකක් දීලා භාවනා කරන්න කියන. ඉතින් ඊට පස්සේ මෙතනම ඉඳලා මෙන්න මේ රාමුව තුල ඇති වෙන දැනීම් ගැන හිත යොමු කරලා ඒක බලන්න කියන. ඊට පස්සේ ඉත මෙහෙම ගෙනියන්න කියනවා නේද මේ යනවා මේ යනවා මේක ඇත්තටම හිත වසඟ කිරීමක් ඉතින් අර මෙතෙක් කැමතනම අරගෙන යනවා ඉතින් ඒ වගේ භාවනාවල් කරන්නලා ඒකට හේතුව ගෝයන්කා ජීගේ ගුරුවරයා වෙබ්සයිට් මේ මේ ගෝයන්කා ජීගේ ගුරුවරයා උපාකී වාදීන් කියන්නේ සිවිල් සර්වන් කෙනෙක් ලොකු ඩිපාර්ට්මන්ට් එකක ලොකු මහත්තයෙක්. ඉතින් එයා තිබුණ අසනීපයක් මොකද්ද? ඒක සනීප වුණේ විභුසයදෝ ස්වාමීන් වහන්සේගේ ආනාපානිය. ඒ ආනාපානිය ඇත්තටම කිව්වේ හැම අරමුණකම හැම වැඩකදීම ඔබ ආනාපාන කරන්න කියලා. මේ ලංකාවටත් වැඩිය මම හිතන්නේ මෙහාටත් වැඩිය කියලා. වෙලා තියෙන ඇත්ත මම දැක්කම පිළිතුරක් තියෙනවා. මෙතනම බලාගෙන ඔබ සෑම දේම කරන්න. ඉවර වෙනකොට මෙතෙන්ට එන්න. එන ආනාපාන සතියෙම ඉන්න කියලා කිව්වා. එතන ඒ ස්වාමීන් වහන්සේ ඇඟහමතන දුවන්න කිව්වද මම දන්නේ නැහැ. නමුත් රූපාකින් මහත්මයාගෙන් අරගත්ත එක මෙයා ඔළුවේ අමාරුවට තමයි ඔබ කළේ. ඔළුව ගැක්කුවට. ඉතින් දැනුත් කරනවා. ඉතින් මම හිතන්නේ ඒක කුටිම භාවනාව. ඊට පස්සේ දැම්මා අපි වල චෛත්‍යයක් වගේ එකක් තියෙනවා. ඒක තියෙන්නේ මේ අඩි 4යි 6 විතර කාමර. අඩි 6කින් විතර උඩ පුංචි ඉලක් තියෙනවා. මෙච්චර විතර. ඒකත් දැලකින් වහලා. විදුලි කඳුලක් තියෙනවා. පොඩි එළියක්. දොරවල්. ඉතින් අර උලඟ මේකට ඉන්නේ නැහැ. මොකද මේ දොර වහලා ඉස්සරහින් යන්නේ නැහැ. ඉතින් ඒක තමයි භාවනා කරන්න ඕනේ. ඒ ප්‍රොමෝෂන්. ටිකක් කරපුවාම ඒගොල්ලෝ එතෙන්ට දානවා. තව ටිකක් කරනවා තවසෙ. ඉතින් ඒ වගේ භාවනාවල් ගැන අපි නරකයි කියන්නේ සමහර ආයත ඒක ඉතින් ගැළවිලා එනවත් ඇති. මොකද අපිත් එක්ක හිතවන්තයි ඥාන වටනවා. අපේ සුදුහාමුදුරු ස්වාමීන් වහන්සේ එක පින්තූරයකින් නෑ නෑ ඥාන මොනිද ඥාන ඥාන මොනිද නෑ ඒගොල්ලෝ නෙමෙයි මේ දැනීම එක. ඒ ස්වාමීන් වහන්සේ දැන් ඇවිල්ලා මම හිතන්නේ ධර්ම කෝටේ උගන්වනවා සමහර දවස්වල මෙහෙත් වෙනවා. ඉතින් ඒක ඉතර අපි දන්නේ නැහැ කියන්නේ. මේ දන්නවා ඇමරිකාවේ පවත්වපු දේශනා 10ක් රාත්‍රියට ඇටත් වෙනවා විතරම සමහර දේවල් ඉතින් පොතට වැඩි කොටක් වෙනස්. සමහර ඒවා හොඳයි. හොඳ හොඳ උනන්දුවක් ඇති වෙන ආය දේශනා අහනකොට නමුත් සමහර ඒවා මේ සක්මන් කරන්න මේ මේ වගේ මුදු පොළොවක් කමක් නැද්ද? මේ පොළොව කමක් නැහැ ඉතින් තමයි. යාළුවෙනවා නම් හොඳ නම් කමක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් මේ වගේ පැතුලක්වත් කියනවා නම් හොඳයි. මේ වගේ පැත්තක් තියෙනවා. ඒක අර මේ පද පොළවේ ටිකක් වැඩි සක්මන් කරනකොට විදෙන්නත් යනවා. ඒක භාවනාවට ටිකක් පාඩයි. ඒ නිසා මේ මේ පොක් හරි දාන්න නම් බෙදලා හරි බෙදලා කරනවා. හොඳයි එහෙනම් අපි අදට ධර්ම දේශනාවත් නිම කළා. බොහොම පින් රැස් කරගත් ධර්ම සාකච්ඡාවක් ලැබුවා. ඒ සියලුම පින් අපි ආරාධනා කළ දුරයන් ආදීන්ට පින්කෝනෝ සියලු මේ උත්තමන්ලත් ලෝකෝ පින් අනුමෝදන් සතු වෙලා ශ්‍රී වූතියන් නවතවත් පිටේ රාමලින් පාරමිතා පුරාගෙන නිවන් අවබෝධ කරත්වා ශාසනයක් රැකීම මේ සියල්ලෝම ආරක්ෂා කරත්වා කියලා දිනේ ආරාධනා කරමින් පින්කෝනෝ ඒ වගේම සියලු සත්‍යයන් දක්වා පිටින් වෙනවා चित्तावताच्यामे हि समृतं पुण्यसम्पदं सभ्ये देवानुमोदन्तु सर्वसम्पत्तिसिद्धिया चित्तावताच्यामे हि समृतं पुण्यसम्पदं सभ्ये भूतानुमोदन्तु सर्वसम्पत्तिसिद्धिया සම්පේ සත්තානුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධා ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු දේශනං ආකාසත්තා